අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ 207 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ විවහාර වර්ෂයේ 2019 ජූලි මාසයේ 30 වෙනිදා ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු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 ගරු කටයුතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනාවකට නිවාසික භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙනකොට හැමදාම ඒ වටිනා කාලයෙන් පැයක් නැත්නම් පැයකට ටිකක් වැඩි කාලයක් ධර්ම දේශනාවක් සඳහා ගත කරනවා. ඉතින් ඒක එක පැත්තකින් චාරිත්‍රයක් අනිත් පැත්තේ ඒක ප්‍රයෝජන සලකලා වැඩ කරන්නේ. ඒ මොකද අපි මේ උපයා ගන්නාලද මේ විවේකය ඉදිරි පියවර සඳහා ගෙනියනකොට අපි මෙතෙක්කල් ඒ සඳහා යොදන ලද ක්‍රමෝපායන් ක්‍රමසහවිදි එහෙම නැත්නම් ශික්ෂණ ධර්ම මේ වැඩමුළුවේ සාර්ථකත්වයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. වැඩමුළුවේ සාර්ථකත්වයට අපි මෙතෙක් කරන ලද වැඩවලට අමතරව තවත් ඉදිරියට ක්‍රමසහවිදි හොයන්න ඕන. ක්‍රමෝපායන් හොයන්න ඕන. ඉදිරි සිහික්මීම් කරන්න ඕන. එතකොට තමයි අපි මේ උපයාසපයා ගන්නලද්ද ක්ෂණය ක්ෂණ සම්පත්‍යක් බාටපත් වෙන්නේ. ඉතින් ඒ විදිහට මේ විදිහට උපයා ගන්නලද ඒ ක්ෂණය නැත්තම් අපි කියන කාය විවේකයේ කියලා. අන්නේ කාය විවේකය චිත්ත විවේකයක් බාටපත් කරගන්න ඊගාව විවේකේ බාටපත් කරගන්න ඒ දේට පස් ආකාරයකින් අනුග්‍රහ කටයුතුයි කියලා උපස්ථාන කටයුතුයි කියලා සප්පාය කරනු සලසා දිය යුතුයි කියලා අපේ සරුවචන් වහන්සේ අපට මතක් කරලා දීලා තියෙනවා තමන් වහන්සේගේ බෝධි සම්භාර පුරණ කාලය පිළිබඳව සමාලෝචනයක් සම්පින්ඩනයක් මාර්ගය. පංචහි භික්ඛවේ අංගේහි සම අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝපල විමුක්ත්‍යාච චේතෝපල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤාපල විමුක්ත්‍යාච පඤ්ඤාපල විමුක්ති සමාපත්‍යාච හෝති කියලා කායි විවේකේ චිත්ත විවේක උපදි විවේක දක්වා දියුණු කිරීමේදී ඒ කාය වේගයේ උපයාගත්ත කෙනා ඒක පස්ස ආකාරයකින් වඩා වර්ධනය කර ගන්න ඕන. පස්ස ආකාරයකින් අනුග්‍රහ කරන්න ඕන. පස්ස ආකාරයකින් ඒකට සැප කරුණු එලවලා දෙන්න ඕන. ඒකට අපි කියනවා සප්පාය කරුණු එලවන්න ඕන කියලා. ඉතින් අපි හැම වැඩමුළුවකදී මුලදී ඒ අනුග්‍රහිත කියන ඒ සූත්‍රයේ සඳහන් කරුණු සාමූහිකව එකතු වෙලා අහගෙන ඉන්න. අපි ඒකට ඊට පස්සේ සාමූහිකව පුද්ගලිකව දෙකෙන්ම අනුග්‍රහ කරනවා. ඒ විදිහට කරුණු පහයි මෙතන තියෙන්නේ කියන එක හිතට වද්දාගත්තට පස්සේ කරුණු පහ එක එකක් ಉದ್ದೇಶ වශයෙන් සඳහන් කරනවා. පළවෙනිම සඳහන් කරන සීලානුගහිතය. මේ පිරිසිදු ආබාන කොම සුදු පාටයි. ඒ නිසා වෙන වර්ණයක් ඇති කෙනෙක් සංඝයා වහන්සේලා ඉතින් ඒ දුඹුරු වර්ණේ නැත්තම් කසට වර්ණේ දරනවා. වෙන කවුරු හරි ආවනම් අමුතුයි මෙතෙන්. ඒ මොකද මෙතන ඉන්නේ සිල්ලත්තෝ. ඉතින් සිල්ලත්තෝ අනික් කට්ටිය වෙන් වෙන්නේ කොහමද? ඒගොල්ලෝ සමාදන්ව රකින්න ශික්ෂාපද ටිකක් තියෙනවා. ඉතින් අනික් කට්ටොත් මිනිස්සු තමයි. ඒකට්ටොත් මේකට එන්නත් කැමති ඇති. නමුත් ඉතින් ඒගොල්ලන් මොකක් හරි කාරණා නිසා බැරිලා තියෙනවා. අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක වෙන් කරලා වෙන්න ගන්නවා මෙතනදී. අපේ හිත අලුත් කරගන්න අපි සීලයක් සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා අපි අනික් අයට වැඩිය අමුතුයි වෙනදාට වැඩිය මාත් අමුතුයි. වෙනදා ඉන්න තැන නෙවෙයි ඉන්නේ. වෙනදා ඉන්නේ කාලසටහනක් නෙවෙයි. වෙනද විදිහට නෙමෙයි හැසිරෙන්නේ. වෙනද විදිහට නෙමෙයි කාල ඔක්කොම වෙනස් තාලයක්. ඉතින් මේ වෙනස් තාලයකට යෑම ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ හිත අලුත් කරගන්න කරන පොඩි සෙල්ලමක්. අපි ගෙවල් දොරවල ඉන්න කාලේ පුංචි ළමයි කාලේ අපි සෙල්ලම්පත් වුණා. අපි සෙල්ලම්පත් වෙනකොට ගෙදරින් එළියට ගිහිල්ලා කේල් කොල්ටියක් හොයාගෙන, ආල කොල්ටියක් හොයාගෙන, කූරු වලින් ගයක් හදාගෙන, අම්මගේ තාත්තගේ සපත්තු දෙරපු දාගෙන අමුතු වෙලා අපි හිත අලුත් කරගන්න. ඉතින් හරි සතුටුයි. එක්කෙනෙක් අම්මා කියලා දාගන්නවා, එක්කෙනෙක් තාත්තා කියලා දාගන්නවා, අනිත් කට්ටිය දරුවෝ කියලා දාගන්නවා. ඉතින් අම්මලා ගෙවල් දොරට ඇතුලේ පවුල් කද්දී අපි සෙල්ලම් ගෙදර අම්මා තාත්තා වෙනවා. හරි අලුතක් තියෙනවා. ආන්නේ වගේ අපි දැන් මේ භාවනාවට ගියාට පස්සේ ගෙදර දොරෙන් වෙන් වෙලා අපි උපාසක උපාසිකා කියන නමට ගැළපෙට විදියට සීලයක් සමාදන් වෙනවා. ඉතින් මේ සීලය සෙල්ලම් ජීවිතයක්. බරක්වත් කරදරයක්වත් අනුන්ට කියාපාන්නවක්වත් අනුලව සාදු කියවන්නවක්වත් විකාරයක් නෙවෙයි. ඉතින් මම දන්නේ කීයෙන් කී දෙනෙක් මේ සීලය ඉස්සරහට යන්න අනුග්‍රහයක් කරගන්නවද නැත්නම් මේක උරචක්‍ර මාලාවක් කරගෙන මේකට බය වෙලා මේ මයි සිල්පද කඩනවා කියලා මේකට මේ හිත නරක කරගෙන ඒක විලියල කරගන්නේ පිළියම් කරගන්න එක වෙනම දෙයක්. අරියා සිල්පද කැඩුවා කියලා මෙයා හිත නරක කරගෙන මගේ සිල්පද කැඩනවා කියලා මම සිල්පද නරක කරගෙන මල්ල විකාරයක් කරගෙන තියෙනවා. ඉතින් ඒකට කියනවා සීලබ්බත පරාමාස කියලා. මේ සීල වෘත වශයෙන් දැඩි ලෙස ගැනීම නිසා පිරිමියාට වැඩිය ගෑනු අය මේකට හරි දක්ෂයි. ගෑනු පිරිමි දෙකටම වැඩිය භික්ෂුන් වහන්සේලා දක්ෂයි. අන්තිමේලයි මේ නින්නාන්සලා. මොකක්වත් නැහැ පැවිදි වුණාට පස්සේ යක්ෂණියෝ. මේ මොකද ආර්ය වැරද්දක් කරලා මෙයාට කේන්ති ගිහිල්ලා. එතෙන් මම ඇතින් වැරද්දක් වෙලා සීදීනසා ගන්න හිතිලා. ඉතින් මේකට නෙවෙයි සීලේ දීලා තියෙන්නේ. සීල් දීලා තියෙන අපි හිත අලුත් කරගත්තා. අපි සෙල්ලංගේ ඉඳලා සෙල්ලම්පත් වෙනවා. ඉතින් අන්නේ විදිහට සීලානුගහිතේ නොවුනොත් මේ 100කට මේ ගමනේ යන්න හම්බ වෙන්නේ නැහැ. 90කට මේ ගමනේ යන්න හම්බ වෙන්නේ නැහැ. හරියගේ අදගුද දකින්නයි අරක මේ කරන්නයි ගියාම ඒ සීල වෘත හරි කරදරයි. දෙන්නෙක් අතර පංගු peeru හදා ගන්නවා, නිකාය ભેද හදා ගන්නවා, උස්මිටි ભેද හදා ගන්නවා, අරකයි මේකයි මේ ඔක්කොම මට්ටම් කරන්න පුළුවන් සීලානුගහිතේ. අපිට බුදු කෙනෙක් ඉන්නවා. උන්වහන්සේට සම කරන්න කවුරක්වත් නැහැ. උන්වහන්සේ ලෝකෙට පහළ වෙලා සීසනා කරනවා මෙන්න මෙහෙම චූල සීල මජ්ජිම සීල උත්කෘෂ්ඨ සීල කියලා මම දේශනා කරනවා. හැබැයි ඕකට නෙවෙයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ පොඩි ළමයින්ට සෙල්ලම්පත් වෙන්න නෙවෙයි. මම මේ ලෝකෙට පහළලා තියෙන්නේ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන සමාධියටත් නෙවෙයි. මම මේ ලෝකෙට පහළලා තියෙන්නේ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන ප්‍රඥාවටත් නෙවෙයි. මම මේ ලෝකෙට පහළන්නේ මේ දෘෂ්ටි පිළිබඳව තියෙන මේ ජාලේ විසඳලා දාන. බ්‍රහ්ම ජාලේ විසඳලා දුක්ටි දාලේ විසඳලා දාන්න. හැබැයි මයි ළඟ මේ ශිල්පද තියෙනවා. මම ලොකු සාංශික දවසක hina විවි කියනවා කවුරු හරි කිව්වොත් අපේ පුත්‍ර ජානසෙ කවදාකවත් කවම කවදාකවත් කාමීත්‍යචාරය කරලා නැහැ කියලා වස්ස විලි ලැජ්ජයි ඒක. බුදු බුදු කෙනෙකුට බුදු අමර කාමීත්‍යචාරය කරලා නැහැ කියලා කියන දෙයක් තියෙනවා. බුදුන්සේ සතෙක් මරලා නැහැ කියලා කියන දෙයක් තියෙනවා. බුදුන්සේ හොරගම් කළා නැහැ. ඒ බුදුන්සේ කියන ඕකට නෙමෙයි මම මේ ලෝකෙට ආවේ. නිසා අපි සිල්පද රකින්නකොට බරක් කරගන්න එපා. කරදරයක් කරගන්න එපා. බැරි නම් නොරගෙන නිකන්. බැරි සිල් නොගනින් අබරෝ කියලා කතාවක් තියෙනවා. මේ දෙන හිඳ ගන්නවට අරගෙන මල්ල වද විදින જાතියක් නැමේ සංඝයා විතර. නිකන් දෙන්නේ. දහතක් සංවර සීලය කියයි කෝටිය සංවර සීලය කියයි අර ගන්නවා අරගත්ත දවසේ ඉඳලා හරක් ගන්න දන්නේ නැතුව හරක් රකින ගොපල්ලෙක් වගේ හරියට වද විඳිනවා. ඉතින් මේ අටසිල් පිරිසිදු කරගන්න. ඇයි මේක සමාදන් වෙන්නේ? ඒක සමාදන් වීම චේතෝපල විමුක්තියට සහ ප්‍රඥාපල විමුක්තියට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන මිසක්කා මේ සිල් රකින්නේ නැති අය පහත්. අපි සිල් රකින්න නිසා උසස්. ඔන්න ওই වගේ දෙයකට නෙවෙයි. එහෙම නැත්තම් කියන අපේ ගමනට පවන්සලීමක් විතරයි සීලය. මොන විදිහකින්වත් බාධාවක් වෙන්න බෑ. ඒකේ ලොකු ගැම්මක් එනවා. සීල ලොකු ගැම්මක් කරන සමූහයක් වශයෙන් සිල්ලන්ත වෙනකොට. එක්කෙනෙක් සිල්වන්ත වෙනට වැඩිය දෙන්නේ තුන් දෙනෙක් සිල්වන්ත වෙනවා. අපි හරි සතුටු වෙනවා අද ශාලාව පිළිලා. සිල්වත් පිරිසක් ඉන්නවා. හැබැයි ඒක බරකට ගන්න එපා. ඒක අරයාගේ මෙයාගේ වැරදි මට හිතමනාපකම් වෙන්න කාරණාවක් කරා. ඒකට අපි කියනවා සීල අනුග්‍රහිතය කියලා. ඒක පුද්ගලිකවත් වෙන්න ඕනේ. සමස්තයක් වශයෙන් උත් වෙන්න ඕනේ. ඊට පස්සේ සූතානුග්‍රහිතය. ඒ තමයි අපි මේ දවසේ පැයකටත් වැඩි කාලයක් වෙන් කරලා අහුම්කන් දීමක් කරනවා. අපි සිංහලෙන් කියන බණ අහනවා කියන්නේ. පොතේ පතේ තියෙන බහුසුත භාවයේ සඳහා පොතේ දැනුම සඳහා අපි කාලයක් වෙන් කරනවා. බහුසුත භාවය අසුවිරු ඥාන අසුවිරු තැන් කියලා කියනවා. ඒක අවශ්‍යයි. ඒකෙන් කියන්නේ අපි හැමදාම ඉගෙන ගන්න දෙකේ පන්ති ළමයි. අපි මේ මහා ලොකු තැන් වලට ගිහින් නෑ බුදුහාමුදුරු ඉස්සර අපිට කිසි කෙනෙකුට පෙන බුම්බන්න දෙයක් නෑනේ. මේ මම මෙච්චර මෙච්චර දන්නවයි කියලා ඒ කොහොම නිකන් මේ බිඳුවට බහිනවා අපි බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් ඉඳදී. ඉතින් අපි මේ ධර්ම කොටස වලට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගුරු තන්හිලා සලකපු මේ ධර්ම කොටස වලට වැඳගෙන අපි අහනවා. අහනකොට අපි ආයස්සරයක් දෙකේ පන්ති ළමෙක් වාගේ සුතමේ ඥානෙට හුඟක් දෙනවා. හුඟක් වෙලාවට මේ ඇහෙන දේවල් සේරම දන්නවා. මං හිතන්නේ ওই මං අද දවසේ පැයක් පැයකට වැඩි කාලයක් කතා කරන දේ කිසි දෙයක් නුදන්න දෙයක් තියෙයි කියලා. නමුත් මේක ගොනු කරලා මේ තැනකට එල්ල කරන්න දන්නේ නැති වෙච්චාම ඒ දැනුම අසංවිධිතයි විසංවිධිතයි. ඒතකොට දැනුම දැනුම විසින් කාදමනවා. දැනුම ඔක්කොම එක දිහට දිශාගත කිරීම අපේ මේ දවසේ පැයේ ධර්මදේශනානේ මුළු ධර්මදේශනා වලියටම බලපානවා. මොකද අපි අරගෙන තියෙන්නේ මේ දස මිච්ඡත්ත වලින් මිච්ඡා සමාධි කියන එක. අපි ළඟ තියෙන ශක්තිය ඔක්කොම දැන් එකිනෙක ගැටෙන නිසා අපේ ඔළුව කොණ්ඩේ නෙමෙයි ඔලුව ක්‍රේල් වෙලා තියෙන්නේ. දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න අවුල් මොකද ඒව අතර ගැටුම. ඒව දිශාගත වෙලා නැහැ. ඒව කොණ්ඩේ පීරුවා වගේ එක විදිහකට නැති වෙච්චාම මේක ඇතුළත ලොකු අවුලක් ඇති කරනවා. හරියට ගෙදරක දොරක ඉන්න රණ්ඩු කට්ටිය රණ්ඩු කරනවා වගේ. ඉතින් ලොකු chance කියනවා සිවදෙයියන්ගේ ගෙදර ගෑරේජ් එකේ නකචල්ලු. මොකද කතරගම දෙවියෝ ඇවිල්ලා මොනරයි ණයයි දාලා යනවලු. ඝන දෙයියෝ ඇවිල්ලා මීයා පාක් කරන ලෝකේ. ඊට පස්සේ සිව දෙයියෝ ඇවිල්ලා හරක පාක් කරන ලෝකේ. ඉතින් මුන් ටික ඔක්කොම ගෑරේජ් එක ඇතුලේ ඉතින් රණ්ඩු. අපේ ගෙවල් වලත් ඒ වගේ තමයි. එක එක උගේ උගේ මත. ඉතින් එක එක රණ්ඩු වල හඬු රහුවල් පවුල් කරනවා කිව්වට තියෙන ගෙලිය දන්නවනේ ඔයගොල්ලෝ. ඊට හපන් අපේ ඔළුව ඇතුලේ මේ කියන දේ අහලා ඒ කියන දේ ප්‍රයෝජනෙ සලකලා දිශාගත කරනවා කියන එක ඒක ශික්ෂාව කියලා වචෙන් තමයි කියන්නේ. ඒක නිසා මේ මෙහෙදී අපි කතා කරන දේවල් ඒක දෙයකට එල්ල කරලා තියෙනවා. ඒක නිසා ඒ දේ අහනකොට සියලු වැඩ බහා තබල වාඩි වෙලා අතක් පිටක් අතක් තියාගෙන මේ මටයි කියන්නේ කියන හැඟීම පහළ වුණොත් ඉතින් ධර්ම ගෞරවය තිබ්බා. ඉතින් මෙතනත් ඉඳගෙන වටපිට කල්පනා කරලා අරක මේක බල බල ගෙදර රේඩියෝ එක අහන ගමන් බත් කන්න වාගේ ටීවී එක දාගෙන කයුවාරු කෙලින්න වාගේ කරන්න ගත්තොත් අර සුතානුගහිත වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම දේශකයන් මහන්සියත් ඒ විතරක් නෙවෙයි ඒක තියෙන්නේ. අසන්නගේ තියෙන එකට කන් යොමාගෙන සිත් නමාගෙන ඒකටම හිත යොදාගෙන අහන හැටි සරුවචනාංශෙම දේශනා කළා තියෙනවා. අන්‍ය විಹಿತ නොවි අන් අයට අන්‍ය විಹಿತ දෙවෙන දේවල් කරන්නත් එපා. ඒකට ඔක්කොගෙම ඇහැ වට පිටට යනවා. එහෙම නැහැ තමන් ඒකට සැදී පැහැදී ගන්න. ඒකයි කියන්නේ පටන් ගන්නකොට පත් වෙලා සාදුකාරයක් දීලා පටන් ගන්න. එතකොට ඔක්කොමලා දන්නවා මේ යන්නේ අහවල් තැනට කියලා. ඊට පස්සේ තමයි ඒ 100ම අඳගහගෙන යන්න පුළුවන් වෙන තැනකට නැත්නම් එක එකන එක එක පැති වල දුවන්න ගත්තොත් වල්ලස්සෝ ටිකක් බැඳගත්ත කරත්තයක් වාගේ යන්න බෑ. අද පන්ති කාමරවල වෙලා තියෙන මොකද්ද බලන්න. අම්මලා 35 දෙනෙක්ගේ ළමයි 35 දෙනෙක් කියලා විනාඩි 35ක් ඇතුළත එක දෙයකට දාන්න හදනවා ටීචර්. අර 35 දෙනාම ටීච් ආදිනවා 35 දිශාවකට. අන්තිමට ටීච් පන්තියෙන් එළියට බහින්නේ ටෙන්ෂන්. ෆ්‍රස්ට්‍රේෂන්. නිද්ද කිමුන්ට උගන්නන්නේ කොහොමද කියලා ඉවරලා. ඉතින් කොහොමද කරන්නේ? මේක එක එක එක තාලවලට ගෙදර හිටපු වුන් 35 දෙනෙක් ගෙනලා වන්ති කාමරයට දාපුවා. මේක එලි මහන්සියට කඳවුරක් වගේ. අනේ කොච්චර දක්ෂ විදියට ගුරුවරු හැදුවත් ඉස්කෝලේ ට්‍රේනින් කොලෙජ් එකේ දාලා අවුරුදු 5න් අස්සලා යනවා. එයි මේක උදේ ඉඳලා හැන්ද වෙනකන් හරි පුදුම ආතතියක් නේ. බුදුම මේ බ්ලඩ් ප්‍රෙෂර් නගිනවා. කාටවත් ඇදී ටීචර්ස්ලට නගිනවා. ඒකයි පැය 5යි වැඩ කරන්න දෙන්නේ. මාස 3කට සැරයක් මාසයක් නිවාඩු දෙනවා. අර පැහෙත් අයිස් කාමරයට යන වෙලාවලුත් තියෙනවා. පැයක් දෙකක් වැඩ නැහැ ඒගොල්ලෝ නිකන්. ඉස්කෝලේ අපේ කබඩ් දෙක තුනක් දාගෙන හදලා තිබුණා. ටීචර්ස්ලා රිලීෆ් පීරියඩ් එකේ කොල්ලෝ අයිස් කාමරේ කියලා ගහලා තිබ්බා බෝඩ් එකට. අර ඉන්න පැය පහෙත් උණුසු බෝතලයක් තියාගෙන කයිවාරු කෙල කෙල පැත්තකට ලයින් වෙලා આવුවොත් එහෙමවත් කරන්න බැරිලු. ඒ නිසා බණ අහන බණ දේශනවා කියන එක 아무තු දෙයක්. ඒක හැමෝටම හැම වෙලාවෙම කරන්න බෑ. ඒකට අනිවිහිත නොවි ඒකටම යෙදෙන්න ඕනේ. ඒකට කියනවා සුත අනුග්ගය. ඊට පස්සේ සාකච්ඡා අනුග්ගයදී. ඊට වෙදී ටිකක් බොහොමත්ම සූක්ෂමයි පිටිසට අදාළ නැති මාතුකාට අදාළ නැති භාවනා ජීවිතයට අදාළ නැති මොනම දෙයක්වත් ගේන්න පමිතේ. ඒතර ඔක්කොමලා අවුල් වෙනවා. මේ එක්කෙනෙක්ගේ ඔළුව අවුල් වෙලා එයා ගෙනල්ලා මේකට මොනවා හරි කතා කරපුව ගමන් ඉවරයි. කතා කරන්න අපි යොදාගත්ත මාතෘකාව. කතා කරන තමන් අත්දකපු දෙයක්. කතා කරන තමන්ට සපේලා උත්තර දෙන්න පුළුවන්. ඒක නැත්නම් අර ගුරුන්නාන්සේ අතන මෙහෙම උගන්වනවා මේ ගුරුන්නාන්සේ මෙහෙම උගන්වනවා කියලා මේ පටන් අරගත්තාම කිලෝරක් නැහැ. ගම්මැදි හැලී සම්පප්පලාපයි කමඨාන් සුද්ධ කිරීමේ වෙනසක් නැහැ. මම දන්නේ නිසන් වනේ විතර මේ ලැදී ලස්සන වෙන කිසිම තැනක් ලෝකේ තියෙනවා කියලා. කිසිම තැනක් නැහැ මම දන්නේ විදියට. කට්ටිය ඇවිල්ලා තමන්ගේ ගමටහන් ඉදිරිපත් කරනවා පොදුවේ උත්තර දෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ ආපු නැති කෙනාටත් ප්‍රශ්නයක් විසඳෙනවා. අන්තික යන්න දෙන්නේ නැහැ පිටපොට. හරියට ඒ හීවිත දිගේම තමයි හීය හාන්නේ. අරගොණ්ඩ එහෙමේ පණින්න දෙන්නේ නැහැ. ඉතින් ඒක ලීසි වැඩක් නෙවෙයි. ඒ නිසා හුඟක් වෙලාට කමඨාන් සුද්ධ කරනකොට මේ පිට ඉඳගෙන අහන විශාල පිරිසක්. මෙතන මේ පේන ඉන්න පිරිස විතරක් නෙවෙයි. විශාල පිරිසක් අහගෙන ඉන්නවා. ඒ හැම කෙනාට මේකේ සජීවී සම්බන්ධයක් තියෙනවා. හරියට මේ සභාවේ ඉන්නවා වගේම ප්‍රයෝජන ගන්න. ඉතිකට අපි කියනවා සාකච්ඡා අනුග්‍රහිතය කියලා. ඉතින් ඒකෙදී මම ඒක සූක්ෂමයි ඒක විශේෂයි කිව්වේ මේ මේ ජීවිතේ අත්දකින්න පුළුවන් දේශනා දෙයක් දේශනා කරපු එකම ශාස්ත්‍රුන් වහන්සේ සරුවචනංශේ විතරයි. අනික සියලුම දේවල් වල මරණයෙන් පස්සේ දෙයයන්ාංශේ ඉන්න වෙන ලෝකෙක මරණයෙන් පස්සේ තමයි අත්දකින්න පුළුවන් වෙන්නේ. මේ ජීවිතේ කරන්න පුළුවන් වෙන්නේ එහෙමයි එහෙමයි සාදු සාදු කිය කිය යාඥා කරන එක විතරයි. අත්දැකීමක් ලබන්න බෑ. ඒක නිසා Tamange අත්දැකීමත් එක්ක සාකච්ඡාවක් කියන එක තහනම් ඒ රටවල ඒ ඒ ආගම් වල දෙයයන් ආන්සේ කියන කාරණාව මට වැටහුණයි කිව්වොත් එල්ලලා මරනවා. එහෙම වැටෙන්න බෑ. ඒක වැටෙන්නේ දෙයයන් ආන්සේට විතරයි. උන්වහන්සේ ඉන්නේ දිවි ලෝකේ. ඔයගොල්ලෝ නරපණෝ. ඔයගොල්ලෝ ඇවිල්ලි වෙලා ක්‍රීචර්ස්ලා. දෙවියන් ආන්සේ විසින් ක්‍රියේට් විසින් කරන ද ක්‍රීචර්ස්ලා ඒගොල්ලන්ට ওই ධර්ම වැටහීමක් අවශ්‍ය නෑ. අවශ්‍ය තියා ඒක අපාගත වෙනවා. ඥානෙ පහළ වුණොත් ඒක මේ ancestral guilt කියලා කියනවා. දෙයන්නාංශේ පාකේපු තහණංගයි gediya කාලා ඒගොල්ලෝ ඔක්කොම ස්වර්ගෙන් එලවලා දැම්මා. පාරාදීසෙන් එලවලා දැම්මා. ඒ ලැජ්ජාව මුළු මානවය පුරාම තියෙනවා. මේ දැනුම කියන තහණංගයි gediya කෑවයි කියලා. බුදුරජාණන්සේ සඳහන් කරනවා මම දේශනා කරන කිසිම දෙයක් සාකච්ඡා කරන්න තු ගන්න එපා. ඒක බුදුරජාණන්සේ කරන නිග්‍රහයක් නෙවෙයි. ඒ ධර්මයට කරන නිග්‍රහයක්වත් නෙවෙයි. කෙරුවේ නැතුව gediya පිටින් කෑවොත් ඒක නිග්‍රහයක්. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාව ඉතාමත්ම වැදගත්. ඒකෙදි දෙපැත්තම කතා කරන නිසා භාෂාව හරි වැදගත්. ව්‍යාකරණය හරි වැදගත්. පසුබිමට අදාළව කතා කරන එක හරි වැදගත්. එහෙම නැහනේ කතා නොකරන එක වැදගත්. නැත්තම් කරුණාකරලා මේක අහගෙන ඉඳ ඒකට අපි ක්‍රමවේදයක් අඳුරලා දීලා තියෙනවා. මෙන්න මෙන්න මේ ක්‍රමයට තමයි Tamange අත්දැකීම් ඉදිරිපත් කරන්නේ. එතකොට ඒක අර ගලන ගඟටම හේතු වෙලා යනවා මිසක්කා. හරහට යන්න හෝ උඩහට යන්න විදියක් නැහැ. sannivedane යන්න ඕන. ඉතින් ඒක හරි සාර්ථකව සිදු වෙනවා කියලා මම සතුටින් ප්‍රකාශ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉල්ලීමක් කරනවා හැම කෙනාම තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න. කල්ලාතු ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරපුවාම අපිට සාකච්ඡාවකට ඒක අමුද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒ වගේම අපි දන්නවා අවිහිංසකව කෙනෙක් නිර්හංකාරව කරන හරියට උසාවිය කරන පාපොච්චානයක් වගේ මෙන්න මෙහෙමයි මට මුල් උපදේශ වැටහුනේ. මෙන්න මෙහෙමයි මම මූලික උපදේශ කමඨහන් ක්‍රියාවත් කෙරුවේ. මෙන්න මෙහෙමයි මට තේරුනේ. ඉතින් එහෙම නැතුව කමඨහන් සුද්ධ කරන්නේ නැතුව එහෙම කොච්චර කල් ඉඳලා ගියත් එයාට මේ වැඩමුළුවෙන් වැඩක් වුණාද නැද්ද කියන්න බෑ. වැඩක් වෙන්න නම් මේ ඔබාංශ කියපු ගන්නා මට මෙහෙමයි වැටහුනේ. මම මේක ක්‍රියාවත් කෙරුවේ මෙහෙමයි. ඒකෝට දන්නවා වැටහිච්ච දේද ක්‍රියාත්මක වෙලාද. එතකොට මට අත්දැකියවා මේ මේ දේවල්. අත්විඳ මේ මේ දේවල් කියනවනම් අර මේ පුරුක් තුනක් ඍජු වෙලා කාරණාවට අදාළව කතා කරන්න පුළුවන්. එනවා හරියට උසාවියට ගිහිල්ලා අද්දුට ප්‍රත්‍යක්ෂයක් උසාවි භාෂාවෙන් පිටි කුඩු ඉඳගෙන සාකි කුඩු ඉඳගෙන දෙනවා වගේ එතකොට නඩුව වෙන අතකට යනවා. ඉතින් ඒක හද වෙන්නේම නැහැ. උගෝදෙනේ කරන්නේ කර්මස්ථානාචාර්ය විසින් ඒ භාවනා කරනකොට කරන දැන් ඔය අසෝවාන් මම ඔය ඇවිල්ලට දැන් බුදියබ්බේ ඥානෙට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔය ඇවිල්ලා තියෙන්නේ සංකාරූපික ඥානෙට. දැන් මේ උබ්බේක ප්‍රීතියට ඇවිල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා ක්ෂණික ප්‍රීතිය කියලා. ඉතින් අර කටමැත දොඩවනවා මට මේ මම දැන් උබ්බේක ප්‍රීතියේ ඉන්නේ. ඔයගොල්ලෝ ඉන්නේ කොයි එකේද? ඔයගොල්ලෝ ක්ෂණික ප්‍රීතියේද ඉන්නේ මම ඊට උඩින් එකේ ඉන්නේ. එචේ මංසය හිතනවා මේ උබ්බේකා ප්‍රීතිය කියන එක ඔක්කොම එකම තැනක් හෙල්ලෙන්නේ නැති එකක් කියලා. ඉතින් අන්නේ වගේ දේවල් වෙනකොට නයි ඉන්දැද්දී ගැරන්ඩියෝ කැබිලිටි කටු උස්සලා පෙන්නවලු පෙනේ වගේ. නෑ පෙනේ බඹනකොට ගැරන්ඩියෝ කැබිලිටි කටු උස්සනවලු. එහෙම ලෝකයක් අද ලංකාව පුරාම තියෙනවා. භාවනා ලෝකෙ විශේෂයෙන්ම. ඒ කමඨාන් සුද්ධ කිරීමේදී Taman වගකීමෙන් ප්‍රත්‍යක්ෂණය කරපු දෙයක් හෙලි කරනවා දකින්නකොට බුද්ධුම ශාසනික පණක් තියෙනවා අත්දකපු දෙය ලියන එක. ඔයගොල්ලෝ කවුරුවක්වත් දන්නේ අවුරුදු 6 ළමේ සතිපාසලේදී උපදේශ ටික අරගෙන ඒ ළමයා විස්තර කතා කරනකොට නාකි පරාදයි. නාකි පරාදයි. උණ්ඩ හරියට කාරණාව තේරෙනවා. උන් ක්‍රියාවත් කරලා මෙන්න මේමයි කියලා කියනවා. ඒක මේ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා වෙන අනම් මනන් දැනුමෙන් අවශ්‍ය දෙයක් නෙවෙයි. අහිංසකව ඉඳගත්තාම මොකද්ද කරන්න ඕනේ? කාලා දැනගන්න eBay. සක්මන් කරනකොට මොකද්ද කරන්න ඕනේ? එදින්දා වැඩ කරන කොහොමද සතිය පිටවන්නේ කියලා අහගන්නවා. අහලිවලා ඒ කරපු දේ කරනකොට වැටහිච්ච හැටි හෙලි කරනවා නම් ඒ පොඩි එක පොඩි එක ආවුනා පොඩි එකේ වුණත් බුදු වෙනවා. බුදු වෙනවා. ඒක අද අපි විශේෂයෙන් සතුටු වෙන කාරණාවක්. මොකද පොඩි ළමයි පුදුම විදියට ඒ කට්ටියගේ වැටහිච්ච උපදේශ ටික ක්‍රියාවත් කරලා ලියන්න පටන් ගන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ ලියමන හරහා ඒ ළමයා මේ රටක් කරන රජෙක් බවට පත් වෙලා තියෙනවා. අර පැහැදිලිව කතා කරන්න පුළුවන් බව දැනගත්තට පස්සේ ළමගේ විශාල පිපීමක් ඇති වෙනවා. කවි ලියන්න, චින්දු ලියන්න, චිත්‍ර ඇඳලා පෙන්වන්න වෙන්නේ මෙහෙමයි කියලා හරිම ලස්සනයි. ඇත්තටම කියනවනේ ඒක සාහිත්‍ය කෘතියක් වාටපත් වෙනවා. සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් වාටපත් වෙනවා. කෙලින්ම අත්දකපු දේ හෙලි කරන. ඒකට බුද්ධ වචනෙන් කියන්නේ ආර්ය වෝහාරය කියලා. ආර්යයන් වහන්සේ නමක් දැක්ක දේ දැක්ක හැටියට කියනවා. අහපු දේ අහපු හැටියට කියනවා. විඳපු දේ විඳපු හැටියට කියනවා. හිතිච්ච දේ හිතිච්ච හැටියට කියනවා. මම දැකිය යුතු දේ මෙහෙමයි. මෙහෙම දැක්කනම් හොඳයි. ඒ අනම්මනම් ගෙත්තම් පන්නම් වැඩ නැහැ. ඇහිච්ච දේ ඇහිච්ච හැටියට කියනවා. කිසිම පෘථග්ජනියෙකුට බෑයි කියනවනේ. එයා හැම වෙලාවෙම ඒක ආලවට්ටම් දාන. ඒක අතිශෝක්ති කරනවා. එහෙම නැත්නම් අඩු කරනවා. එහෙම නැත්නම් මේක මේ විස්තර පෙන්වන්න හදනවා. බොරුවමයි තියෙන්නේ. ඒකට බොරුව කියන්නේ බොරුගේ මල්ලි කියලා කියන්නේ අතිශෝක්තිය තියෙන. අපේ කතාවේ තියෙන හරියක් තියෙන ගණ්ඩ දෙයක් නෑ අතිශෝක්තිය විතරයි. ආර්යයන් වහන්සේකට ගියාට පස්සේ ඇති දේ ඇති හරියට කියන මිස එකතු කරන්නෙත් නෑ මොනවාක්වත් අඩු කරන්නෙත් නෑ. කරන්න බෑ. ඒක කරත හැකි මේ වොයිස් රෙකෝඩර් එකට. ඒක ආර්යයන් වහන්සේ වගේ. ඒකට ඇහිච්ච දේ රෙකෝඩ් කරලා එහෙම දෙනවා. හැබැයි මේක නිවන් දකින්නේ නෑ. දැන් මම හිතන්නේ අවුරුදු 4 5ක් බණ අහනවා. වොයිස් රෙකෝඩර් එක නිකන් දකින්නේ නැහැ. හැබැයි කරනවා හරියටම කරනවා. එයාට ඇහෙන දේ කුණුවරපැක් වුත් කුණුවරප එහෙම වාර්තා කරලා එහෙම එයිර දාන. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මිනිස්සේ කහනට වැඩි වෙනස්. එයාගේ ඇතුළට ඒ බණපද යනවා. ඒක උරා ගැනීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ එයාගේ රුචි අරුචිකම් වල වෙනසක් සිදු වෙනවා. ඊට පස්සේ එයා ක්‍රියාවත් කරනකොට එයාගේ කතාවෙන් තේරෙනවා මේ බණ අහපු එක නෙවෙයි වැඩේ කරලා ඉවරනාට පස්සේ ආගේ විපරිණාමයක් වෙනසක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා සරුවචනාංශික ධර්ම දේශනා කරනකොට බණමඩුවේ ජීව නිවන් දකින්න. මොකද ඇතුලේ සාකච්ඡාවක් යනවා. බුදුරජාණන්සේ කරන දේ එතන එතන උරා ගන්න. හරියට අම්මගේ උකුලේ ඉඳගෙන තනින් කිරිබොන දරුවා එතන එතන එතන එතන මමත් එක්ක සම්බන්ධ වෙනා වගේ සාකච්ඡාවේදී පුදුමාකාර දෙයක් සිද්ධ වෙනවා. ඒක බුදු කෙනෙකුගේ අසිරියට වැටෙන්නේ. ඊට පස්සේ තමයි කෙනෙකුට ওই සමත අනුග්‍රහිතය කියලා මේ හිත එකද කරගන්න පුළුවන් වෙන්නේ සීලයක් ඇතුව සුතයක් ඇතුව සාකච්ඡාවක් කෙරුවොත් විතරක්. එහෙම නැත්නම් මේ සාකච්ඡා කර කර ඉන්නකොට හිත සමාධිමත් වෙනවා. හා මේක නේනම් කියන්න ඕනේ මේක නේ උනේ කියලා එතන මේ මේ බන ඇත් එක වාගෙන අත පිට අතක් තියන භාවනා කරන වෙලාවට සාකච්ඡා කරනකොටම තේරෙනවා මෙතනදී ගනුදෙනුවක් sannivedanayak සිද්ධ වෙනවා කියන්නේ. ඒ ඔක්කොමත් ඇතුව තමයි විපස්සනාව එහෙම නැත්නම් මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන මේ කාරණා තුන වැටෙන හැටි. ඇති දේ ඇති හැටියට පේන හැටි. යථා භූත ඥාන දර්ශනේ පහළ වෙන හැටි. යථාව දර්ශනේ පහළ වෙන හැටි සිද්ධ වෙන්නේ සීලානුගායිත සුතානුගායිත සාකච්ඡානුගායිත ධමතානුගායිත තියෙනකොට තමයි. ඉතින් ඒ ටික පෙළ ගැස්සුවාට පස්සේ අරක ඉබේම වගේ සිද්ධ වෙනවා. හරියට නිලුමක් වතුරෙන් උඩට ඇවිල්ලා ඉන්නකොට ඉර පායනකොට ඉබේම නෙළුම පිප්පෙනවා. ඉතින් අපි අර මුල් හතර හරියට උපෙල සපෙල දෙන්නවා. පස්වෙනි එකෙදිත් නිකම්ම ඉඳලා බෑකට අනුග්‍රහිතය කියලා කියන්නේ අනුග්‍රහ කරන්න ඕනේ. කරනකොට මේ නෙළුමක මල් පෙපෙන්නා වගේ නෙළුම් විලක ඔය තැන් තැන් වල මල් පෙපෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් විපස්සනා ඥාන සමෘද්ධියටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වැඩමුළුව පුරාවට ශීලානුගාහිතය පිළිබඳ අපේ වගකීම් බහරේ. සුතානුගාහිතය පිළිබඳ අපේ වගකීම් බහරේ. සහකච්ඡානුගාහිතය පිළිබඳ අපේ වගකීම් බහරේ. සමත වැඩිම් පිළිබඳව නැත්නම් සමාධි වැඩි පිළිබඳ අපේ වගකීම් බහරේ. විපස්සනා වැඩි පිළිබඳ වගකීම් බහරේ කිසිම තැනක බිම තියන්න බෑ. ඒක නිතරම සජීවීව ක්‍රියාවත් කරන්න ඕන. ඉතින් ඒ සඳහා අපි විනාඩි 30ක විතර වගේ වෙන තැන කාලයක් කරන් තියෙනවා. 25ක 30ක මේ කොහොමද මේකට අනුග්‍රහ කරන්න කියලා. මේ කාය විවේකේ ලබා ගත්තා. ලබාගත්ත මේ කාය විවේකයේ චිත්ත විවේකයට උපදි විවේකයට කොහොමද අපි තල්ලුව දෙන්නේ? කාය විවේකේ ලබා ගැනීමට කරන ලද ප්‍රයත්න බෑ. මින් එහාට වැඩක් ඒක මත චිත්ත විවේකයට උපදි විවේකයට අපි අනුග්‍රහ කරන්න ඕනේ. එතකොට අපි සාමාන්‍ය පිරිසට වැඩිය වෙනස් යෝගාවචර කියන නමට ගැලපෙනවා. භික්ෂුව කියන නමට ගැලපෙනවා. තපස කියන දෙයට ගැලපෙනවා. ඒ ඒකට යෙදී ගත කරන තාක්කල්. මේ පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න පිරිස අතර සමගිය වැඩි වෙන්න වැඩි වෙන්න මේකට කරන පණක් වෙන බුදුම පණක් වෙනවා සාසනයට. ඉතින් ඒ මූල මුලින් කරන මේ පූර්විකාට පස්සේ අපි බහිනවා මේ වැඩමුළුව සඳහා අපි ඉදිරියෙන් තියාගත්ත මාතෘකාවට ඒක අනුග්‍රහිත සූත්‍රය නෙවෙයි මම මෙතෙක් කතා කරේ අනුග්‍රහිත සූත්‍රයට සම්බන්ධ කරලා මේක සම්බන්ධ වෙන්නේ දසුත්තර සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රය සඳහන් වෙන්නේ සරුවචන දේශනාවල තියෙන ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර පිටකයේ පළවෙනිම පොතේ දීඝනිකාය කියන පළවෙනිම පොතේ අන්තිම සූත්‍රය. ඒකේ දසුත්තර කියලා තියෙන එක ඒකට වැඩිය දෙක ඊට වැඩිය 3 ඊට වැඩිය 4 කියලා එකට එකක් උත්තර වෙන විදිහට 10 කරුණු 10ක් පෙළගස්සලා තියෙනවා ප්‍රශ්න 10ක් ආනෝ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඊ타ත්ම කියනකොට බහූපකාර එක කියන්නේ මොකද්ද කියලා එක ධර්මයේ එතන සාරිපුත්තු සාංශ මතක් කරලා තියෙනවා අපමාදෝ ඊට පස්සේ ප්‍රශ්න 10 දිගට යනවා මොකද්ද ඒ ඒ දේ දැනගෙන ඉන්නකොට නොකළ යුතු දේ මොකද්ද කළ යුතු දේ මොකද්ද විශේෂ භාගීය ධර්ම මොකද්ද හීන භාගීය ධර්ම ආදි වශයෙන් එකේ 10ක් ප්‍රශ්නවල උත්තර දීලා ඊට පස්සේ වඩාත්ම උපකාරණ දෙක මොකද්ද කියලා අහනවා ඊට පස්සේ අර ප්‍රශ්න ටික අහනවා 10ක් මේ වගේ 10 දැන් අපි අහන්නේ දසවෙනි ප්‍රශ්නේ කතමේ දස ධම්මා පහතබ්බා යෝගාවචරයක් විසින් දැනගෙන ප්‍රහාණය කළ යුතු නොකළ යුතු ධර්ම 10 මොකක්ද කියලා අහනවා. එතකොට අපි ප්‍රශ්න දන්නෙත් නැහැ, උත්තරේ දන්නෙත් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි මේ දසුත්තර සූත්‍රයේ තේරුම යෝගාවචරයක් වශයෙන්. අපි මේ කාය විවේකේ ලබාගෙන චිත්ත විවේකයට විශේෂයෙන්ම අනුග්‍රහ කරන යෝගාවචරයක් වශයෙන් ප්‍රහාණ කළ යුතු තමන් ළඟ දැනට තියෙන අතහැරිය යුතු, හල යුතු ධර්ම 10 මොකක්ද කියලා. ඒ ධර්ම 10ටම පොකුරටම මිත් දස මිච්ඡත්තා කියලා සඳහන් කරනවා. මිත්‍යාර්ථ 10ක් අපේ අපි දැනට කරපින්නගෙන ඉන්නවා. ඒ ටික බිම තිබ්බේ නැත්නම් අපිට නිවනකට ය아가න්න වෙන්නේ නැහැ. ඉතින් ඒ ටික පෙළගස්සනවා මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කමන්ත මිච්ඡා ආජීව මිච්ඡා සති මිච්ඡා මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි ඊට පස්සේ මිච්ඡා පඤ්ඤා මිච්ඡා විමුක්ති අපි මේ දිගටම එනකොට අපි සම්මා දිට්ඨිය කියලා මිච්ඡා දිට්ඨියක් අරපින්නගෙන ඉන්නවා. ගලවන්න බෑ. දැන් අපි දන්න දේ මේකයි හරි දේ මේකයි මගේ රුචිය මේකයි මගේ මන අපේ මේකයි මට අම්මා කියලා දුන්න දේ මේකයි පොතේ තිබුණ දේ කියලා අපි යමක් අල්ලබදා ගත්තා නම් අල්ලබදා ගත්තා නම් කොයි එකත් මිච්ඡා දිට්ඨිය කතා කරන්න දෙයක් නැහැ. නමුත් ඒක බිම තියන්නේ නැතුව තව එකක් දාන්න බෑ ඒකට. අපේ වාජනේ පිරිලා නම් මිච්ඡා දිට්ඨියෙන් බුදු කෙනෙක් පහළ වුණත් ඉතින් ආය බුදුහාමරෝ වක් කරන දේ පිට තමයි යන්නේ. ඉතින් අපි දන්නවනම් මේ අල්ල බදාගෙන ඉන්න දේම තමයි අපි සංසාරට බඳින්නේ. ඒ නිසා මේක පිළිබඳ අපිට පුළුවන්ද වදක බහරයක් විදිහට මේක දකින්න. මේ උපයාලපයා ගන්න දේ අපිට වද දීලා තියෙනවා. මෙතන සඳහන් කරන මේ දෘෂ්ටි. අපි බමුණු මත කියලා කියනවා. ඒ දෘෂ්ටි නැති කෙනෙක් නැහැ. හැම කෙනාම ඒ තමන්ගේ දෘෂ්ටිය මතු කරලා පෙන්වන්න දවස පුරාම ජීවිත පුරාම දඟලනවා. ඒකල අනික් කට්ටිය හදන්නත් හදනවා. බුදු ජානන්ත ඔක්කොම ඉක්මවලා මතක් කරලා කියනවා ඔය අනුන්ට බයිලක කියන බණ කියන උඹ ළඟ තියෙන දිට්ඨිය උඹ දන්නවද? නෑනේ වෙන්න බෑනේ අපි බෞද්ධ ආගමේනේ අපි උපන් සාතිකේ බුද්ධ ආගම කියලා ලියලා තියෙන්නේ. අම්මගේ නමත් අම්මත් බුද්ධ ආගම තාත්තත් බුද්ධ ආගම නිසා මම බුද්ධ ආගම බුද්ධ නම් මිච්ඡා දිට්ඨිය වෙන්නේ මිච්ඡා දිට්ඨිය කියන්නේ මිච්ඡා දිට්ඨිය නේ අසෝලා අසෝලා අසෝලා ඒ ඒ ආගම මිච්ඡා දිට්ඨිය අපි සම්මා දිට්ඨිය ඉතින් කිව්වොත් එහෙම ඔහොම කියන හැම එකක්ම මිච්ඡා දිට්ඨියක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවායි කියලා කරරකොලත් ඇරියා වගේ වෙනවා. යමක් කියනවනම් මේමයි සත්‍ය අනික් සියල්ල බොරුයි කියලා ඒක තමයි මිනිහා නැතිම කරන දේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉද මේව සත්‍යම්ම ඕගමඤ්ඤා. මේ මනසයා ගොඩ ගන්න අය කාටවත් බුදු කෙනෙක් අහන්නත් බෑ. ඒ මොකද එයා ලෙඩේ තියෙන බව බාර ගන්නෑ නේ. බෙහෙත් බොන්නේ නෑ. ඉතින් 77 දී ඒ ධම්මික හමුදුර හම්බෙච්ච වෙලාවේදී අවුරුදු ගාණක් තට්ටු කරලා වාද කරලා කරලා කිව්වා උඹ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක් කියලා. මං වාද කරමින් හිටිය ඔබ වහන්සේ මිත්‍යා දෘෂ්ටියක ඉඳලා අවිල්ලා තියෙන මේ බුද්ධ ආගමට කතෝලික ආගමේ ඉඳලා ඔබ වහන්සේ මිත්‍යා දෘෂ්ටි අපි අවිල්ලා වෙලා බොක්කෙම සම්මා දිට්ඨි අපි අවිල්ලා අම්මත් සම්මා දිට්ඨි අප්පච්චේ සම්මා දිට්ඨි. ත්‍යාම්දුක උඹ කහින්නේම ඔය පැහිය වෙන්නේම මිත්‍යා දිට්ඨි. ඉතින් හැමදාම රණ්ඩු හැමදාම රණ්ඩු අරින්නේ නැහැ. ඒ හාමුදුරු අරින්නෙත් නැහැ මං අරින්නෙත් නැහැ. ඊට පස්සේ කිව්වා යමක් යමෙක් ඇල්ලුවා නම් මිච්ඡාදිටි. ඇල්ලලා නැත්තම් සම්මාදිටි. දෘෂ්ටියක් නැත්තම් සම්මාදිටි. ඉතින් පොත් පෙරල පෙරල බලනවා. පෙරල පෙරල බලනවා මේ මේක සම්මාදිට්ඨි මේක සම්මාදිට්ඨි කියලා අපි දන්න දේවල් අද්දිට්ඨියට සම්මාදිට්ඨිය කියන දේත් එක ගැටෙන්නේ කොහොමද කියලා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේති විනේයගේදං නහි ජාතු කබ්බ සෙය්‍යම් පුනරේති කිසිම දෘෂ්ටියකටපත් නොවි දිට්ඨිංච අනුපගම්ම සීලව සීලේකේතගෙන අපි හැමදාම කියන කර්ණිමිත්‍ය සූත්‍රේ ඉන මොන දිට්ඨියට ගියත් ඉතින් කියන වතුරට පාටක් එකතු වුණොත් ගඳක් එකතු වුණොත් රසයක් එකතු හැඩයක් එකතු වුණොත් වතුර කෙලසෙනවා මොකක්වත්ම නැත්තම් ඒ වතුර බොණ්ඩත් හොඳයි ඉන්ජෙක්ෂන් වලටත් හොඳයි. අතෝදණ්ඩත් හොඳයි. දැන් අපි වෙලා තියෙන්නේ ඒකට කසායට අයිස් වරුවක් දාලා පාට දාලා අපි විකුණනවා. මෙන්න බොණ්ඩ කසායට දාපු අයිස් වරුවක්. අපි දැන් වතුර රෙඩි කොච්චර හොඳ කසායට දාපු අයිස් වරුවක් කියලා බීපුවාම වෙච්ච දේ තමයි අපිට අද වෙලා තියෙන්නේ. වතුර කියලා කියන්නේ කිසි දෙයක් කලවම් වෙලා නැහැ. පිරිසිදු වතුර. ඒ වගේ මිච්ඡා දිට්ඨිය තේරුම් ගන්න බැරි වුණොත් අපට බුදු කෙනෙක් පහනවත් කරන දෙයක් නෑ. මිච්ඡා දිට්ඨියේ ලැග්ගෙන ටැග් ගහිලා හිටියොත් මතුවෙන හැම සංකල්පයක්ම මිච්ඡා සංකල්ප. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. ඔක්කොම කාමේ. ඔක්කොම රැස් කරන දේවල්, ඔක්කොම තනවා වඩා ගන්න දේවල්. මේ කාමයේ තනවා වඩා දේවල්. ඉතින් ඒක අපිට මේ වගේ අබිනිෂ්ක්‍මණයක් කරන්න බෑ. මේ ඇවිල්ලා තියෙන අපි භාවනා වැඩ පිළිවෙලකට නේ. ඒතර කාම සංකල්ප වෙනුවට අබිනිෂ්ක්‍මණ සංකල්පේ දාන්න ගියොත් අපේ ගෙදර කට්ටියට ඇයි ඇයි අපිත් එක්ක ඉන්න බැරි නේ භාවනාවට. එන්න බෑ. ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ කියන්නේ උඹලට පිස්සු නැට අපිට පිස්සු නෑ. මේ ගෙදර වැඩක් කරන මේ බලම්පියන් හොදාගෙන ඉන්නවට වැඩිය උඹලා ගිල මේ අතක් පිට අතක් තියන උඩ බලන්න අත් දෙක වහගෙන ඉන්න හදනවා. ඌවත් වැඩද මල්ලි අපිත් අපිට ඌට වැඩ කර දෙයි පුළුවන් නම් ගෙදර ඉල බාන කරපන් කියලා ඉතින් ඒගොල්ලෝ කියන ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට මේ අබිනිෂ්ක්‍මණය කියන එක අනවශ්‍ය දෙයක්. ඕනේ නම් නිවන අපේ ගෙදර මේ හොදි හැලියට එන්න ඕනේ. ලිග්ගල් උඩට එන්න ඕනේ නිවන. අපි යන්න ඕනේ නිවන ඕන කැලේ. මෙච විහිංසා සංකප්ප, ව්‍යාපාද සංකප්ප, ඒකට අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප කියනකො මම නෝන්ජල් වැඩක් නේ ඔක. එහෙම ජීවත් වෙන්න බෑ අද. ජීවත් වෙනවනම් ගහනවා ගහන්න ඕනේ. බැන්නෝ බයින්දෝ. මිත්‍යා දෘෂ්ටික මරන්න. සම්මා දිට්ඨිය වෙනුවෙන් කැපිපෙන්නේ. ඉතින් වලිගෙ උඩ තියාගෙන හපා රිලව් කෑ ගන්නයි. ඔච්චරම තමයි දවස පුස්තිර පුරාවට රිලා මනසක් තමයි තියෙන්නේ. මිච්ඡා සංකප්ප ඒකට ඒකට කියන්නේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිසකා. එකම චිත්තක්ෂණයක්වත් එන්නේ නැහැ කියනවනේ. මේ කරුණාවක් මෛත්‍රියක් කියන එක. එන්නෙම ගැටුම. මුළු ජීවිතේ පුරාම. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා ඒක නැතුව හිටියත් ද්වේෂය මේ විහිංසාව දුකු සාන්තියක්. මේක ඉන්නම බෑ කියනවා. ඒ අබිනිෂ්ක්‍මණයක් හෝ ව්‍යාපාද සංකල්පයට අව්‍යාපාද සංකල්පයක් විහිංසා සංකල්පයට අවිහිංසා සංකල්පෙ එන්නම බෑ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. ඒකෙන් එන්නේ ඔක්කොම මිත්‍යා සංකල්පම තමයි. ඉතින් මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකල්ප වලින් පෙරුනේ නැත්තම් කතා කරන වචනේ සම්‍යක් වෙන්න බෑ. ඒ දෙකෙන් පෙරිලා ආවොත් කතා කරන වචනේ සම්මා වාචා. එහෙම නැතුව කතා කරන මොනවා හරි උපේලා සපේලා දීලා ගහපා දෙන්න කතා කරනවා නම් කතා කරන දෙයක් නැහැ. ඌත් අපායි අහන එකත් අපායි. ගහපා දෙන එකමයි තියෙන්නේ. යාද බලන්න රේඩියෝ එකේද ටෙලිවිෂන් එකේද සෙල්ෆෝන් එකේද නැති තැනක් තියෙනවද කියලා කතාව. මේ තියේදී ඇයි මේ රට නරක වෙන්නේ? අනිවාර්ය මිච්ඡාදිට්ඨි මිච්ඡා සංකප්පයන්. ඒතර මිච්ඡා වාචා තමයි උපදිච්චිලා ගමන් ළමයෙකුට ඇහෙන් ලැබෙන්නේ එතන මිච්ඡා වාචා තමයි. ඉතින් ඒ ළමයා දිගටම හිතනවා මේ ලෝකේ ජය ගන්න නම් උන්ට හයියෙන් කතා කරන්න පුළුවන් වෙන කොච්චර කතා කරන්න පුළුවන්ද කියනවනම් ගල් පිළිමයක් වුණත් ඔළුව හොල්ලන්න කතාව දෙනවා. අද ඒකට තමයි අපේ දරුවෝ පුරුදු කරන්නේ අපි. මොන පචේ කිව්වත් කමන්නේ ගල් පිළිමයක් වුණත් ඔළුව වන්න විදියට කතා කරපන්. ඒක සත්‍ය අවශ්‍ය නැහැ. ඒක නියම් බොරු කතාවක්. ඊට පස්සේ සම්මා කම්මන්ත වෙනකොට මිච්ඡා කම්මන්ත. කරුණා සීතල හදයන් කිව්වට අපි කියනවා මරාණ කාගෙන හැදියන් කියලා. මේ කරුණා සීතල හදයන් කතාව ඒක පන්ත හැන්ද සෙනසුරාදාට ඊටට පන්තලේ ගිහිල්ලා ඒක කියමු. හැබැයි සඳුදා උදේ ඉඳලා සිකුරාදා හැන්ද වෙනකන් මොන දෙයක් හරි ගමන රීටි මන්තයක් කාලා හරි ගමන්න හැදියන් කියලා. ඉතින් ඒ කර්මාන්තම තමයි අපි කරන්නේ. ඊට පස්සේ අපේ ජීවන රටාව අපි ගත කරන බඩ රස්සාව සාධාරණීකරණය කරන්න පුළුවන් ද කියන්නේ. අද මේ පොළොව උඩ තියෙන කිසිම බඩ රසාවක් සාධාරණීකරණය කරන්න බෑ. ඒකේ රස්සාව කරන මිනිස්සු දාන්න. නැත්නම් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. උඹලා කරන්නේ සූරා කෑම කියලා. උඹලා කරන්නේ කවුරු හරි බැරි එක චප්ප කරගෙන ඌව සූරා කනවා. සූරා කාලේ ඉවරලා හයියෙන් කතා කරන මේ සමාජවාදයයි සහෝදර එකයි සම සමාජයයි අනම්මන කතා කරනවා තියෙන්නෙම අධිරාජ්‍යවාදී සූරා කෑමි ක්‍රමයක්. ඉතින් ඒ නිසා බුදුජානනාංශේ සිද්ධාර්ථ තාපසතුමා මාලිගාවෙන් රජකුමාරයා බැහැලා හිඟන්නෙක් විදියට අවුරුදු 45ක් ගත කරා මෙච්චරයි රස්සාවකට කියන්න කැමති නම් මිනිස්සු මගේ පාත්‍රයට මොනවාරි දාපන් මම ජීවත් වෙන්න වෙන තාලයකට හම්බ කරන්න ගියොත් කුසලතාවේ හෙලි කරොත් සූරාගෑමක් සිද්ධ වෙනවා අඩු ගානේ පරිසරය කෙලසනවා අඩු ගානේ ගහකොළ වනසනවා ඒ එහෙම රස්සාවක් තියෙනවා ඒ නිසා කියනවා සිත් පිට නැති තුරුලතා සනසයි මනුසතා. සිත් පිට නැති මනුසතා වනසයි තුරුලතා. ඊම නැතුව රස්සාවල් දෙන්න බෑ අද. රස්සාවල් දෙන්න ඔය සෝභා පරිසරයේ කෙලසන්න ඕන ගස් කොළන් කපන්න ඕනේ. ඉතින් අපි ඉතින් ඡන්දේ දෙයි හිටන්ද ඡන්දිකුත්‍යයි. ඒ කාටද ඡන්දේ? එතකොට අපේ ආජීවය දේශපාලනඥයන්ගේ විතරක් නෙවෙයි. කාගෙත් හැරි මොකද හේතුව අර මුල්ල ඉඳලාම සම්මාදිට්ඨිය තැන ඉඳලාම මේ යන ගමන. ඉතින් ඒ විදිහට අර මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජ්‍ය වුණාට පස්සේ උණගේ කිසිම වීරියක් ඉතුරු වෙන්නේ නැහැ. හපල විසි කරපු උද්දෙන්ඩක් වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෙන්ෂන් එක ෆ්‍රස්ට්‍රේෂන් අපි කියන ආසතිය අසහනි එකාට එක පේන්න බෑ. කිසි කෙනෙක්ගේ මූණේ පෙම් ගතියක් නැහැ. එන ගහච්ච තෝම් පිටණි වගේ මේ සල්ලි බූදල් ඔක්කොම තියෙන මිනිස්සු. අනේ මනුස්සකම ප්‍රතිවාපයකට හොයාගන්න නැහැ. හැම එකම දහසකුත් එයක් දුක් ගැන විලි කියන්නේ තව කෙනෙක් එනකම් බලන්නේ. මේ අනේ කවුරුහරි නිකමටත් ඇවිත් අනේ කොච්චර වහන්නේ බුද්ධෝත්පාද කාලෙක අපි ඉපදුනා අනේ වාතනාව අනේ මනුස්සකම කිල්ලුවා මනුස්සකම අනේ වාතනාව අනේ මේ ක්ෂණ සම්පත්තියක් ඉල්ලුවා අනේ හම්බුණා වාසනාව අනේ සද්ධර්මය ඇහුවා හම්බුණා වාසනාව අනේ සත්පුරුෂය ඇහුවා ලැබුණා වාසනාව අනේ පැවිද්ද තියෙන ඕනම් කරන්න පුළුවන් කියලා අනේ මන් දන්නේ මේ අවුරුදු 40ක් විතර මම බැලුවා ඒ ඒ හැයම ඉල්ලපු ටික ලැබිලා එක එක්කත් එක එක සතුටේ එන්න අපිත් එක සතුටින් ජීවත් වෙන මේ වර්තමාන මොහොතේ සතියෙන් ඉන්න කිසිම දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ බුද්ධ ආගම් උනත් එකයි නැති උනත් එකයි ළමා උනත් එකයි මාළ බාල උනත් එකයි මහලු උනත් එකයි මේ කිසි දෙයක් இல்லන්නේ මේක මේ උපත්තිම් ලැබිච්ච සතුටක් තියෙන. ඒකට ගියාම පුදුම වීර්යයක් එනවා. පුදුමාකාර ශක්තියක් එනවා. වීරත්වයකුත් එනවා. දැන් අද ඉන්න මිනිස්සු නිකන් ගැරන්ටි හැව්වාගේනේ. කාන්තාරක එළියට දාපු වැල් ගැටවිල්ල වගේ මු අඬු පඬු පුප්පගෙන හිටියට භාවනාවට කියලා පැයක් වාඩිලා හිටපන් කිව්වාම රිවර්ස් ගියර් එකේ දුවන්නේ පිටිපසට. මේ දවසට පෑ සක්මන් කරපුවාන් කිව්වම අම්මෝ කියන කතා. කරන්නත් බෑ කරන්න තැනකුත් නැහැ. ලැබුවට හරනම් කියනවනම් ඒ සක්මන්ට පරියන්කේට අනිවාර්යයෙන්ම තැනක් තියෙන්න ඕනේ පන්සලේනේ. කොහෙද දැකලා තියෙනවද පන්සලක එහෙම සක්මන් එහෙම හදලා තියෙන්නේ. වැරදිලාවත් වගේ. හදන්නේ නැහැ. පන්සලෙන් තමයි වැඩියෙන්ම ගෝසාව සද්ද ඇති කරන්නේ බෙර ගහගෙන සද්ද කරගෙන ඕගොල්ලොත් මේ අද හිටියානම් මෙතන නොහිටියානම් කොහෙද ඉන්නේ මේ වෙලාව ආලෝක පූජාරි කියලා මෙච්චර පූජා කරනවා සද්ද පූජාරි කියලා මෙච්චර පූජා කරනවා ඉතින් වීරයක් කොහෙ හිටින්නද මේ ආපලවිසි කරපු උද්දණ්ඩක මොන රසක් තියෙන්නේ රසෙ ඉන්නේ රසෙ නැති සම්මා ආජීවයේ වැරදි සම්මා ආජීවයේ තියෙනවා නම් ඌ charge විශ්ට බැටරියක් වගේ පත්තු කරපු වෙල්ලි ලාම්පුවක් වගේ දිගටම වැඩ. ඔය කිසි කනගාටුවක් නැහැ. දවස පුරාම කාටවත් මම ණයත් නැහැ. මම හුරාකමක් කරන්නෙත් නැහැ. කවුරුරි දෙන දෙයක් කාලා ජීවත් වෙනවා. කිසි බය වෙන්න දෙයක් නැහැ. ඉතින් එවැනි ශක්තියක්, එවැනි වීරියක්, එවැනි දල්වා ගන්නාලද වීරියක්, එහෙම නැත්නම් කියනවා මේ අරඹඩලද වීරියක් නැති කෙනාට සතියක් කියන එක හරි අමාරුයි. තේරෙයි. කරගෙන යන්න බෑ මොකදෝ බාධාවල් එනවා. අරෙන් එනවා මෙහෙන් එනවා බාධාවල්. එයා හිතන්නේ මේ සම්මා ආජීවයෙන් වැරදිලා තියෙන කියලා. දැන් අද ඇමරිකාව වගේ රටක් ගත්තොත්, එංගලන්ත වගේ රටක් ගත්තොත්, ජර්මනි වගේ රටක් ගත්තොත් පුදුම විදිහට සතිය වඩන. නමුත් ආජීවය වෙනස් කරන්න කැමතිද? කියන්නේ අපි යන තාලෙටම යන ගමන් මේ සතියෙන් සතියෙන් අපිට මොකුත් වෙන්න බෑ. අපි වෙනස් වෙන්න කැමති නෑ. අපිට පුළුවන් ද එහෙම තියේදී මේ තම්බි කන්ද ගාවට යන වෙනකොට කන්ද බැරිද තම්බි ගාවට ගෙන්න ගන්න කියලා. ඉතින් ඒ රටකට ගිහිල්ලා බලපුවාම මෙච්චර මේ නොමිලේ දෙන සතියක් තියෙද්දී එමේසුන්ගේ මරණ සත්තු ප්‍රමාණේ පුච්චන පෙට්‍රල් ප්‍රමාණේ මේ සුඛපභෝගී දේවල් සඳහා වියදම් කරන ප්‍රමාණේ කඳුලක් අඩු කරන්න කැමති නැහැ. ඉතින් අප්‍රිකාව වගේ රටවල් වල විශාල ජනගහනයක් ඉන්නවා තුන් වේල කා ගන්න විදියක් නැහැ. දරිද්‍රතාවය කිව්වහම ගන්න දෙයක් නැහැ. අර රටවල වල කේක් වලින් ගහ ගන්නවා. කේක් හදලා කේක් වලින් ගහ ගන්නවා මේ සන්තෝෂේ පිණිස. ඇයි මේ වගේ තැනක මේ වීරියත් සතියත් අතර තියෙන සම්බන්ධතාවයේදී අපි පුද්ගලිකව භාවනා කරන යමෙක් ස්ත්‍රියාවක් පුරුෂයෙක් කොහොමද මේ තමන්ගේ යැපෙන්න ප්‍රමාණය විතරක් හම්බ කරගෙන ඊතුරු කාලේ බණට භාවනාවට දාගෙන වීරිය මේකට යොදාගෙන සෞඛ්‍ය සම්පන්නව මේ ගත කරන්න ගත කෙරුවොත් අපිට කී දෙනෙක් දොස් කියයි. කී දෙනෙක් දොස් කියද හොම කරලා බෑ යමක් කමක් ඉතුරු වෙන්න බැංකුවෙත් ඉතුරුලා තියෙන්න ඕනේ. දරුවන්ටත් හම්බ කරලා තියෙන්න ඕනේ. ඒක නිසා ওই බණ භාවනාව පැත්තක තියපන්. උඹ මේ මේ ඉතුරු යුතුයකම් කරපන්කෝ. ඉතින් අපිත්තර පිස්සු පිහට්ට වාගේ අපි අම්මල තාත්තල මුත් අත්තම්මල මුත්තම්මල කිත්තම්මල කිරිකිත්තම්මල අත්ත මුත්ත කිත්ත කිරිකිත්ත දත්ත පණත්ත කිරිකෑ මුත්ත කියන හත්මුතු પરම්පරාව කරපු මොඩකමනේ කරන්නේ. මේ අපි ළඟ ඉන්න ඔක්කොටම කණ්ඩ බොණ්ඩ හදලා තියන්න හදනවා. කණ්ඩ දෙන එකම තමයි අපිට ගහන්නේ. උදව් කරන එකමයි ගහන්නේ. ඒ නිසා ඌට බවාගෙන කන්න තියෙන උඹ උඹ වැඩක් කරපන් කිව්වොත් කියනවා අපෝ කිසිම අනුකම්පාවක් නැති බණක් කියන්නේ එහෙමද නිවන් දකින්නට කට්ටි අඬ ගහගෙන අර රිලව් පැටව බොක්කේ බැඳගෙන යනවා වගේ කට්ටිය බබත් අඬ ගහගෙන නිවන් යන්නනේ. මෙහාම මේ ඒ රිලවිය පෙන්නනවා පාඩම. බඩ බැඳගෙන රිලව් බැඳගෙන තමයි අපි නිවන් යන්න හදන්නේ. යන්න බෑ. යන්න පුළුවන් නම් බුදුරජාණන්තේ රාහුල කුමාරයත් අඬ ගහන්නේ යයිනේ. යසෝදරාට බිම්බා දේවීට පොඩ්ඩක් ඔය දෙයිනේ එහෙනම් මෙන්න මේකට එන්නකෝ අපිත් එක නිවන් යන්න කියලා බෑ. ඒගොල්ලන්ගේ වැඩ ඒගොල්ලෝ කරගන්න ඕනේ. අපි දෙන්නේ නැහැ. දෙන්නේ නැතුව අපි හිතනවා අපි වීරියවන්ත වෙලා මේ ඔක්කොම දුප්පතුන් නැති ලෝකයක් හදාන රට සමතලා කරගෙන වැඩේ කරන්න පටන් අර ගන්න. ඒක ලියලෙම නොකරන අයට බයි. ඉතින් ඒ ඒ සතිය එහෙම වෙන සතිය සති වඩන වීරිය නැතිකම තියෙන්නේ. මොකද හේතුව වීරිය නැති වෙන්න හේතුව තමන්ගේ ජීවන රටාව තමන්ට දෙස් දෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් දෙස් දෙනවා. මම මේ හම්බ කරන ක්‍රමය හරිද කියලා. ධාර්මික නැහැ. ඉතින් ඒ විදිහට ඇති වෙච්ච සමා සතියකින් කියන්නේ අපි ඒකට අපි දැම්මේ ගිය පාර වැඩමුළුවේදී සාරිපුත්‍ර සාංශ දෙවිතුන් මිච්ඡා සතිය කියලා. බොරු සතියක්. එහෙම එකක් තියෙනවා. ඒක හටුවාචාර්ය වංශ කියනවා මිච්ඡා සති කියලා දෙයක් නෑ. සතිය හැමදාම සෝබන චෛතසිකයක් ඒකේ හෙවණැල්ලක් නෑ. නෑ බුදුරජාණන් වහන්සේම දේශනා කළ තියෙනවා මිච්ඡා සතියක් කියලා එකක් තියෙනවා. හැම වෙලාවෙම අපි ළඟ සතියක් තියෙනවා. සමහර වෙලාවට ඒක මිච්ඡා වෙනවා. සමහර වෙලාවට සම්මා වෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම මිච්ඡා සතිය සම්මා සතිය කියලා දාගත්තොත් අපි ලකුණු දාගනි. නමුත් යා කොහට අපි අදගෙන යනවද දන්නේ නැහැ. ඒ නිසා තමයි ළඟ තියෙන සතිය හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂණය කරලා බලලා මේක තියෙන්නේ සම්මා පැත්තේද මේක තියෙන්නේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණකද එහෙනම් මනෝ විකාරයකද මම සතුටුමත් වෙනවා කියලා හිතනවා විතරද එහෙම නැත්නම් ඇත්තටම සත්‍යමත් වෙනවද කියන එක ඔපිය හිතන තරම් ලේසි නෑ. ඒකයි මේ කමඨාන් සුද්ධ කරනකොට Taman මේ පිට ගිය හිතක් නන්නත්තර වෙච්ච හිතක් නැවත සතියට ආවයි කියලා ලියපු වෙලාවල් අදත් තිබුණා මං හිතන්නේ කමඨාන් සුද්ධ කරනකොට කොහොමද කියන්නේ මේ නන්නත්තර වෙච්ච හිත ඇත්තටම සතියට ආවයි කියලා. මොකෙන්ද? අන්නේ කියමනෙන් අල්ලත හැකි මෙයා මේ සතිය කියලා වර්ණගන්න හදන්නේ අන්න එහෙම තව කෙනෙකුට සාක්ෂි වෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අද්දුරු දෙයක්ද? එහෙම නැත්නම් හිතාගෙන ඉන්නවද නැවත සතියට ආවද කියලා. එම කියන එක ලොකු දෙයක්. ඔය කියු පිටියට බාර ගන්න එපා. ඒ වගේම කියන්නත් එපා. ඒක ඔප්පු කරන්න බැරි විදියට සාක්ෂි දෙන්න නැතුව. ඉතින් එතකොට ඒ නියම සතිය නැත්නම් සම්මා සති අම්මා සති වෙන්නේ ඉස්සලා ඉතින් ඒක සති සම්බොජ්ජංගේ වෙන්න එපා ඊට ඉස්සෙල්ලා සති බලය වෙන්න එපා ඊට ඉස්සෙල්ලා සති ඉන්ද්‍රිය වෙන්න එපා ඒකනේ ඔය සතර සතිපට්ඨාන යන ගමන එහෙම නැතුව සතියක් තියෙන්න පුළුවන් මම සතිමත් කියලා හිතාගෙන සිටීම එහෙම වුණොත් ඒකෙම සමාධියක් දෙනවා ඒ සමාධියට මිච්ඡා සමාධි කියලා කියනවා අපේ මේ ධර්ම මාතෘකාව මේ මිච්ඡා සමාධි අපි හිතන්නේ අපි අහවල් සංගීතයේ තාම දක්ෂයෙක් කියලා අපි හිතනවා වෙඩි තියන්න අපි හරියටම දක්ෂෙක් කියලා. අපි එල්ල කරන්න පුළුවන් අපි. ඉතින් ඒ දේ නිවනට තුඩු දෙන දෙයක්ද? එහෙම නැත්නම් ශිල්පීය දක්ෂකම නිසා අපි කඹරන්නේක් බවට පත් වෙනවා. මොකේට හරි දාස භාවයට ලක් වෙලා මේ රට්ටු පිනවන්න නලවන්න යනවද? නැත්නම් මේ සමාධිය ඇති හැටිය පෙන්නන නැත්නම් සම්මා ප්‍රඥාවකට තුරු දෙන සමාධියක්ද නැත්නම් මේ රට්ටු නලවන මේ කිචි කබාගෙන hina වෙන්න වගේ සමාධියක්ද කියන එක තේරුම් ගැනීමට මිච්ඡා සමාධි සම්මා සමාධි කියලා දෙකක් තියෙනවා. සම්මා සතියෙන් යනවා නම් සම්මා සමාධියට තමයි යන්නේ. නැතුව යන සමාධියකින් සමාධියකට යන්න පුළුවන් ඒ සමාධිය මිත්‍යා සමාධිය. පුළුල් නැහැ, තාම පටුයි. Tamange විශේෂ ශ්‍රේෂ්ඨය Taman ශ්‍රේෂ්ඨය බාටපත් වෙන්න පුළුවන්. හැබැයි එකෙන් තණ්හාමාන දිට්ටි වැඩෙනවා. ඇර අහිංසකමක් නිහතමානිකමක් එන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට වෙන සමාධියක් තියෙනවා බුද්ධජානක පෙන්න මහපුලුල් සමාධියක්. අන්න ඒකට ගියාට පස්සේ ඒ කෙනාට කවදාත් අං එන්නේ හරිම නිහතමානී. හරිම ඍජුයි. ඒ වගේ මේ ලෞකික අර කියන දක්ෂකම් නැති කරන්නේ. හැබැයි කවදාකවත් නිවන වළක්වන්නේ මේ යන ගමනේ අතුරුඵලයක් විදිහට අපේ දක්ෂතා සෞඛ්‍ය සම්පන්න ගතිය කායික මානසික සෞඛ්‍ය ලැබෙයි. හැබැයි ඒ කවදාකවත් නිවන වළක්වන්නේ නැහැ. ඒක නිසා මේ සමාධිය මේ කොයි පැත්තකට එල්ල වෙච්ච දෙයක්ද? ඒ එල්ලෙට යනකොට යන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අපි වග කියනවාද? අපි ළඟ වගවීමක් තියනවාද? එහෙම නැත්නම් බොනමිනියෙක් දුවට බීලා සූරලා ඉන්න වගේ අපි සමාධියේ ආස්වාදය ලබාගෙන ඉන්න පිරිසක්ද? ඒ නැත්නම් ඒ ලබන මොහොතක් මොහොතක් පාර සමාධිය නිවන අපිට සාතික කරනවාද කියලා බැලුවොත් මං හිතන්නේ අද තියෙන ඔක්කොම මද්ද්‍රව්‍ය වලට වැඩිය හපන් මේ මිනිස්සුયો මේ සමාධියට තියෙන කෑදරකම. කුඩු කුඩු බිස්නස් එච්චරම තමයි තියෙන්නේ. මේකට බුදුරජාණන්සේ ධූර්ත ධර්ම කියලා කියතියෙනවා. අක්කු දුත්තෝ ඉති දුත්තෝ සුරා දුත්තෝ ච යෝනරෝ ලද්දල්ලද්දම් විනාශේති තම්පරම් තම්පරා භවතෝ මුකයි ධූර්ත වෙනවයි කියලා ඇබ්බැහි වෙනවයි කිය. සූදුවට ඇබ්බැහි වෙනවා, ස්ත්‍රීන්ට ඇබ්බැහි වෙනවා. මත් දවිරට ඇබ්බැහි වෙනවා. ඒ වගේම තමයි මේ සමාධියට තියෙන ඇබ්බැහිය. ඉතින් ඒ නිසා නිකන් ඉඟියක් දෙන්න පුළුවන් සම්මා සමාධියේ ඇබ්බැහිය නැහැ. නිතර නිතරම අපි ඒකට යනවා. නමුත් ඇබ්බැහිය නැහැ. මේකට නොගිහින්ම බෑ. මේක මට අත්‍යවශ්‍ය දෙයක් දවසින් දවස දවසින් දවස ඒකට යනවා කියන එක සුරා බොන කෙනා ගාව තියෙනවා. සූදු කෙනෙක් කෙනා ගාව තියෙනවා. ආනි වගේ අපිට ලැබෙන සමාධිය අපිවත් අඹාගෙන අපිවත් ඇදගෙන යන සමාධියක්ද නැත්නම් ඒ ඒ සමාධිය එතන එතන අපිට පාලනයක් යටතේ නැත්නම් යන්නේ කෙහෙල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා ඇබ්බැහිය තියනවාද කියලා අරගෙන බැලුවොත් අපි ඒකට අත එහෙම හිතන්නත් බයයි මොකද කොහොම අමාරුවෙන් තමයි සමාධිය ගෙන්න ගත්තේ යාගේ ඒ නිකන් හම්බෙච්ච හරකය අන් තියනවාද කියලා බලන්න අපි බයයි ඒ නිසා ඒ සමාධිය ඒකාන්තයෙන්ම මිච්ඡා ප්‍රඥාවට උදව් කරයිද සම්මයක් ප්‍රඥාවට උදව් කරයිද කියන එක අපි අහන්නත් බයයි. සාකච්ඡා කරන්නත් බයයි. මොකද අමාරුවෙන් ගෙට ගෙන්න ගත්තේ අපි සමාධිය. අපි කියනවා මොනේ කාරි කමන්නේ. ඉතින් එහෙමනම් කුඩු ගන්න මිනිස්සුන්ට බනින්න එපා. එහෙමනම් සමාධිය ඉස්ත්‍රි දූර්තයන්ට බනින්න එපා. එහෙමනම් සමාධිය මද්ද්‍රව්‍යයට බනින්න එපා. සූදු කෙලෙනකන බනින්න එපා. මොකද මේ මිනිස්සුත් නිදන්නේ ඒකේ සැපේ. ඒ නිසා කියනවා සුරාවත් එහි රසයත් බොන padi දනන් මිස නොබොන අමනයන් කෙසේ දනීද කියලා අහනවා බොන කට්ටිය. ඒක දන්නේ බොන මිනිහා විතරයි. උඹල නිකන් බොන්න නැතුව නිකන් අපිට බයිලා කියන්න එන්න එපා. සුරාවත් එහි රසයත් බොන padi දනන් මිස නොබොන අමනයන් කෙසේ වටහා ගනීද කියලා. ඉතින් නොබොන්නන් අතර බොන අය අතර නොබොන්නන් කියලා කියන්නේ කිසිම ජීවිතේ රස විඳින්න නැති කෙනෙක්. ඉෂ්ටි දූර්තයත් එහිම කියනවා. සුරා සූදු කෙල්ලෙක් කනත් කියනවා. මේ සමාධියට ගිය කට්ටිය තුඟක් වෙලාට කියනවා මට සමාධිය තියෙනවා හරියට සමාධිය නැහැ. එයා පහත් මං උසස්. කියලා මේ සමාධිය Tamange තණ්හා මාන දිටි වඩන්ඩ සමාධියම Taman උසස් කළ සලකනද ඉද මම ලෝකෝයි අනික් අයත් පහත් කියලා සලකනද එහෙම නැත්නම් අනි සමාධිය සහිතයතු තමයි නියම මිනිස්සු අනික් අය වික්ෂිප්ත කට්ටිය වඳුරු මනසක් ඇති අය කියලා මේ අනුන් හෙලා දකින්න තමන් හුවා දක්වන්න සමාධිය අරගෙන කතා කරන කට්ටිය දිහා බලනකොට ඒ ඒ පිස්සුව තියෙන්නේ භාවනා ලෝකේ විතරයි. බොන මිනිස්සු අතර ඌවම මොනවත් නැහැ. ඌ යන්දාට කීයක් හරි බීලා නිකන් ඉන්න ඌට ඔය සමාධි කතාවක් ඕනේ මේ භාවනා ලෝකේ තියෙන පිස්සුව තමයි මේ මයි ළඟ මේ මේ සමාධි තියෙන ඔය ළඟ නැහැ. ඔය නිසා මයි ළඟට එනකොට හතර කුරෙන් එන්න ඕන දන ගහගෙන එන්න ඕන. මට පූජා පුඩ පඳුරු පූජා කරන්න ඕනේ මලක සමාධිය තියෙනවා කියලා. ඉතින් ඒ තියෙනවයි කියන දේෙන් තමයි තණ්හාමාන දිට්ඨිද වැඩෙන්නේ. එමෙතන් අහිංසකම නිහතමානීකම නිවනද වැඩෙන්නේ කියනක සාකච්ඡා කරන්න බයයි. සාකච්ඡා කරන්න බයයි මොකද ඒගොල්ලෝ මේ විපස් සමත සමාධියට කැමති වුණාට විපස්සනා සමාධියට කැමති නැහැ. විපස්සනා සමාධියට හැම වෙලාවෙම බලනවා මං යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද. මේ බුද්ධ ජානනාංශය ආදී උත්තරමනාංශලා ගියේ පාරකද අපි යන්නේ නැත්නම් මේ මේ භාවනා කෙරුවා මට සමාධිය තිබුණා කියලා මම නිකන් මගේ ප්‍රතිබිම්බේ ප්‍රතිරූපේ දිනු කරගන්න ගන්න උත්සාහයක්ද කියලා. ඉතින් ඒක දිහා බලනකොට පේනවා ලෝකෙට ඒ වගේ ඇබ්බැහියක් නැතුව ජීවත් වෙන්නම බෑ. මොකක් හරි එකක් අල්ලගෙන ඉන්න. ඉතින් ඒක සුද්ධ කරලා දෙන එක මේ මිච්ඡා සමාධි වෙනුවට සම්මා සමාධියක් කියන එකක් තියෙන එක සුද්ධ කරගන්න ඕනේ නිකම්ම වෙන්නේ ඒක නිසා අපි ඉස්සල්ලාම දැනගන්න ඕන සමාධියක් එනකොට ඒක මිච්ඡාද සම්මාද කියලා. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දවසක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හම්බ වෙලා සාරිපුත්‍ර සාංශර කියනවා ස්වාමීන් වහන්සේ මට පුදුම විදියට පෙරවිසු කඳ විලියොත් පේනවා. දිවා රාත්‍රියේ අවදි මනසක් මට තියෙනවා. මට පුදුම විදිහට භාවනා කරගෙන යන්න පුළුවන්. ඒ වුණාට නිවන් දැකපු නැති ගතියක් මට වැටහෙනවා කියලා. මම නිවන් දකලත් නැහැ කියලා. ඒක සාදුදාන සාන්ති කියනවා. උඹට පෙරවිසු කඳපිලිවෙත තියෙනවයි කියන්නේ ඔබේ මාන්නේ. උඹට හොඳ අවදියක් තියෙන හිතක් තියෙනවා කියලා කියන්නේ වික්ෂිප්ත භාවයේ හිතේ. සමාධියවත් සතියවත් නෙවෙයි. නිවන් දැකලා නැහැ කියලා කියන්නේ ඔබ පිළිබඳ තියෙන සැකේ. ඔබ මේ නීවරණ පහක් අදිමානසික බල කියලා හිතාන ඉන්නවා. ඒක තමයි ඔබට නිවන් දකින්න බැරි. ඉතින් ඒක අපි එහෙම කිව්වනම් මේ අනුරුද්ධ මේ මේ මේ ස්වාමීන් වහන්සේ ගණන් ගන්නෑ. සාරිපුත්තු සාංශේ කියනවා ඔය තියෙන තුනම සම්මා දේවල් නෙවෙයි. මිච්ඡා දේවල්. ඒකෙන්ම අනුරුද්ධ මහරතන් වහන්සේ රහත් භාවයටපත් වෙනවා. අහිංසකව පිළිගන්නවා සාරිපුත්තු සාංශේ කියපු දේ ඇත්ත කියලා ඒ ද්විතී අනුරුද්ධ සූත්‍රයේදී ඉතින් ඒ වගේ මහෝත්තමයන් වහන්සේ මේ දල ඇති ඇත්තොන්ට ඒ වගේ පටලවා ගැනීමක් වෙන්න පුළුවන් නම් මේ අවුරුදු 2600 කට පස්සේ යන්තම් සන්තම් පදන් කියාගෙන මේ භාවනා කරන අපට කොච්චර වරදින්න පුළුවන්ද? අපි මේ සම්මාදිට්ඨිය කියන්නේ නේද? මිච්ඡාදිට්ඨි වෙන්න ඉඩ තියෙනවා. කාටවත් බෑනේ එහෙම ගහපා දෙන්න. ඉතින් ඒක වෙන්න පුළුවන්. මම ඒක පරීක්ෂා කරලා බලනවා යන්නේ කේල් ගහකට නැත්නම් පොල් ගහ ගන්නද කියලා. අපි තව කෙනෙකුට කියන පොඩ්ඩක් පරීක්ෂා කරලා කියන්න. මම මෙහෙමයි මට තේරෙන්නේ කියලා. ඒක දෝෂයක් නෑ. ඒකට ලැජ්ජ බය තියාගන්න හොඳ නෑ. එතකොට අපිට කවදාවත් හැදෙන්න හම්බ වෙන්නේ ඒකේ ඊටානත්ම ඔය සූක්ෂම තැන් වලින් අති සූක්ෂම තැන තමයි මට සමාධිය තියෙනවා මේ සමාධියේ සම්‍යක් කියලා හිතන එක ඒක හෙලිදරව් කරන්න හදන එක මෝඩ ඔලමුල තාලෙට ඊට වැඩිය හොඳට කියන්න බුල මට මේ මේ දේවල් තියෙනවා මං හිතනවා මේක සමාධිය කියලා එහෙම වෙන්න පුළුවන් ද කියලා වුත් කාටද කියතයි සමාධියත් උඹ ලකුණු තියෙනවා මේක නම් හරියටම සාතික නෑ මේක මිච්ඡා වෙන්න පුළුවන් ඒක මේ පුද්ගලයාට ගහන ගැහිල්ලක් නෙවෙයි. එයා දැනගෙන හිටියොත් පිච්චා සමාධිය සම්මා සමාධිය කියලා කාටවත් කොට ගන්න බෑ. ඉතින් පොඩි ලකුණු ටිකක් තමයි මම ඔය සඳහන් කරුවේ. ඒ කියන මිච්ඡා සමාධිය තණ්හාමාන දිටි වඩන දෙයක් වෙනවා. සම්මා සමාධිය නිතරම නිහතමානී කරනවා. නියතම නිතරම අහිංසක කරනවා. ඍජු කරනවා. මලඟ තියෙනවා මෙහෙම එකක් කියලා අපි කවුරුත් පහත් කළ සලකන්න කතා කරන්නේ නැහැ. තව සමාධිය තියෙන කෙනෙක් ගාඩ කියලා කියන මෙන්න මේ මේ ලක්ෂණ ඒකේ තියෙනවා. ඔබතුමා නැත්තම් ඔබතුමියට පේන්නේ මේක සම්මද මේක මිච්ඡද. ඒක නා කිව්වොත් මිච්ඡා කියලා තරහා යන්න ඕනේ නැහැ. සම්මා කියලා කිව්වට ආඩම්බර වෙන්න ඕනෙත් නැහැ. තව කෙනෙකුට දාලා අහන්න ඕනේ. අපි කමටහන් සුද්ධ කරනවා කියන්නේ ඒකට. අන්නේම කරගෙන කරගෙන යනකොට අපේ ඇතුළෙම විමසුන්නෝණක් තීක්ෂණ බුද්ධියක් විමර්ශාවක් ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඒකක්වත් මේ ගහපාද ගහපා දෙන එක නෙවෙයි. අපිත් ಗುಣධර්ම වඩන ගමන් අපි ඒක යොද යොදා බලන මොකද සාසනයක් තියෙනවනේ. තව භාවනා කරන්න ඉන්නවනේ. ඒගොල්ලෝ අපිත් එක්ක සතුටුනේ සාකච්ඡා කරන්නේ. ඉතින් එහෙම නැතුව මේ හම්බ කරන මනුස්සයා වගේ මේක තනියම බුද්ධි විඳින්න යන්න බෑ. එනිසා ඒ සමාධිය කියන්නේ ඇත්තටම හුඟක් හිත හුදකලා කරගෙන විවිධාකාර පරිසරයන් තියන්න ඕන එකක්. නමුත් ඒක අපි ගැට ගැටකට බැලුවේ නැත්තම් තව කෙනෙක් එක්ක. ඒක සඳහා අපිට සබේට යන්න වෙනවා, තලයට යන්න වෙනවා, sannivedanaya කරන්න වෙනවා. එහෙම කරන්න බැරි වුණොත් එහෙම ඒ බුරෙන් පඬිස්සාංශ කියනවා කවුරු හරි ඇවිල්ලා අපිව රවට්ටලා මේ ප්ලාස්ටික් කැලක් වෙන්නලා මේක මැණිකක් කියනවා. ඒත් අපි මැණික් ගැන දන්නේ නැත්නම් විශාල ගාණක් දීලා අපි උග අරගෙන පටලෙන්සෝ ගැට ගහලා පිට්ටගමක තියාගෙන රකින්න. අප්පා මේක හරි වටිනවා දැක්කොත් කවුරු හොරකම් කරයි කියලා. අපි හිතමු හදිසියෙම ගෙට ගිනි ගත්ත මොන හරි මගුලක් වුණා. දැන් ඔක් කරන්න දෙයක් නෑ. අර ප්ලාස්ටික් කෑල්ල අරන් ගිහිල්ලා මේක උකස් තියලා කීයක් හරි ගන්න ගිය වෙලාවක ඊමණස කතා කරොත් මේක කවුද ඕගොල්ලෝ මැණික් කියවන මේක මැණිකක් නෙවෙයිනේ. මේක ප්ලාස්ටික් කෑල්ලක්. අර ගෙට ගිනි ගත්ත අහපන් දැන් අනේ මෙතෙකල් මොකද්ද මේ රකගෙන ඇවිල්ලා තියෙන්නේ? මැණිකක් කියලා හිතාගත්ත ප්ලාස්ටික් කෑල්ල. රත්තරන් කියලා හිතාගත්ත රෝල් ගෝල්ඩ්. කොහොමද මේක උරගාලා බලන්නේ? ඉතින් වෙලා තියෙන්නේ මේ රත්තරන් උරගාලා බලනකොට ගෙවෙනවා. උරගලේ ගානකොට එيشා කියනවා නෑ උර ගාන්න ඕනේ නෑ ඒකට ගෙවෙනවා රත්තරන්. එيشා මම මේ රත්තරන් කියලා හිතාගෙන කීල්ල හඟවගෙන තියාගෙන ඉන්නේ. අමලියකට කලරේට ගිහලා මෙන්න මේක උගත් සීපන් කිව්වම කියනවා ඔයාලට පිස්සුද මේ රත්තරන් නෙවෙයි. මේ රෝල් ගෝල් මේක මැනික් නෙවෙයි. මේක නිකන් තිරුවන කෑල්ලක්. ප්ලාස්ටික් කෑල්ල. අද බෞද්ධයෝ රකින්න දේ ඔන්න ඔච්චරයි කියන්නේ. කද්දෝ රකින්නවා කට්ටිය. රැක්කට මොකද මේක උරගාල බලනවට කැමති නැහැ. ඒගොල්ලෝ බලන්නෙත් නැහැ, බල්ලා පිටු කන්නෙත් නැහැ, කනගුණාට දෙන්නෙත් නැහැ. එතකොට මේ අපි මේ සමාධිය හරහා මේක බලනකොට අපි මේ වඩන සමාධිය එතන එතන අපි උරගගා, පීරිගගා බලබලා යන්නේ. එතකොට අපි අපේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාට දෙනවා අපි විවේචනය කිරීමේ අයිතිවාසිකම. මෙන්න මගේ සතිය. මෙන්න මගේ සමාධිය. මොකද කියන්නේ? ආපෝ ඕක බොරුවක් කොහොම නෙවෙයි කිව්වොත් බොහොම හොඳයි. මට කියලා දෙන්න හරියක. මම කොහොම හරි මාතෘකාවෙනේ ඉන්නේ. ආන්නේ විදිහට වැඩුණොත් එහෙම විදිහට මේක යොදවදා බැලුවොත් වැඩිම අවුරුදු 7යි කියලා තරුවත් යනසේ දේශනා කරා. වැඩිම අවුරුදු 7යි. එතකොට මේ මේ ඒ ඒ විමසුන් නොවන සහිත කෙනාට ඒ මීමන්සාව සහිත කෙනාට එහෙම නැත්නම් ඒ කියන විචාර බුද්ධිය සහිත කෙනාට බුද්ධ ශාසනයක් තියෙන කාලේ ගොඩාක් කල් වැරදි පාරේ යන්න බෑ. කවුරු හරි ඇවිල්ලා කියලා දෙන ඕක නෙවෙයි මේක මේ සම්බුද්ධ ශාසනයක් තියෙන එකක්. මොහොච්චර පටලවා ගන්න දෙයක් නැහැ. මෙන්න මේකයි මේක උඹ හිතන්නේ මේ සංකල්පයක්. මේක සංකල්ප නෙවෙයි මේක යථාර්ථයක් තියෙනවා මේ. ඒ යථාර්ථය නැතුව ওই සංකල්ප දෙක යන්න පටන් අරගත්තොත් කොච්චර දෝ සූදු කෙලින්න වාගේ ධූර්තයට ලකුණා වගේ යයි. හැබැයි ඒක නිවනට යොමු වෙයි කියලා සරල භාවයට යොමු වෙයි කියලා අහිංසකමට යොමු වෙයි කියලා ඍජු භාවයට යොමු වෙයි කියලා සාතිකයක් නැහැ. එන්නේ එන්නේ මේක අවුල් පාස වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අවුල් පාස වුණාට අපිට කීතයි පරිසර ලෝකේ ලෝකයමව අවුල් පාස කරයි කියලා. හැබැයි මගෙත් මේ සත්‍ය උරගාල බලන්න කැමති නැති ගතිය නිසා මමත් මේ මිච්ඡා සමාධිය සම්මා සමාධිය කියලා අර වීදුරු කෑල්ලක් මණිකක් කියලා රැගෙන ඉන්නවා. රෝල් ගෝල් අරගෙන රත්තරන් කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙම නැති කාලයක නම් අවුද්දෝත්පාද කාලයක නම් ඉතින් ඒකේ නඩ කොට යමනක් නැහැ. නමුත් බුද්ධෝත්පාද කාලයේ ඇස්සැත්තෝ ඉන්නවා. ඒගොල්ලොත් එක මේක අපි ගැටකටා බලන්න ඕනේ. ඒගොල්ලෝ විවේචනය කරත් ඒක වටිනවා. මොකද එහෙම තමයි හැදෙන්නේ. වෙන වෙන ක්‍රමයක් නැහැ. දරුවඥාන්සේ පහළ වෙනකොට එතන හිටපු ආලාර කාලා මුද්‍රක රාම පුත්‍රලා හැම ඉතනගේ මේක තමයි කෙලවර කියලා. ඉතින් පන්තියේ පළවෙනියා වුණා මේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමා. තෑගිත් දුන්නා. උපාධි ප්‍රදානෝත්සවයක් තිබ්බා. ඒකල කිව්වා ඉන්න අපි මේ වාට මේ ඩිමොන්ස්ට්‍රේෂන් පෝස්ට් එකක් නැත්නම් ටෙම්පරරි ලෙක්චර් පෝස්ට් එකක් දෙන්න අපි දෙගොල්ල කරගෙන යන් කියලා. මේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමාට තේරුණා මේ සත්‍ය සොයානේ මට මේ වගේ තැනක නතර වෙන්න බෑ. මෙතන සත්‍ය නෑ. මේ පන්තිය පළවෙනිය කතා වෙනම දෙයක්. ගුරුවරයා ස්තුති කරපු කතා වෙනම දෙයක්. හැබැයි කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී අන්නේ ඒ විමසුන්න ඕන අන්නේ ඒක සමාධියට යට වෙන්න දෙන්න එපා සමාධිය තිබුණයි කියලා ඒ විමසුන්න ඕනට කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී කියන එක අට කරන්න යන්න එපා එහෙම වුණොත් අබ්බැහියක් කියලා චෝදනා ලබනවා චෝදනා වෙනවා නිසා ලබන ලබන සමාධිය එතන එතන එතන ඊට ඉස්සලා තියෙන සතියනොත් ඊට පස්සේ එන සම්මා ප්‍රඥාවෙනොත් මණිකක් කපන්නා වාගේ කප කපා යන්න ඕන. ඔප දාගෙන දාගෙන යන්න ඕන. එහෙම නැත්නම් අපි අර කාටවත් පෙන්වන්න නැතුව පටලෙන්සුක හංගගෙන තියා හිටපු රෝල් ගෝල්ඩ් එකක් වාගේ. නැම නැත්නම් මේ තිරුවන කැලක් මණික් කියලා හිතාගෙන හිටියොත් ඒක අමලි වෙලාවක තමයි අපිට තේරෙන්නේ. හා ඒ අමලියම මෙච්චර කල් මොකද්ද රැක්කේ කියලා. ඒ වගේ තමයි මේ මිච්ඡා සමාධිය තියෙන අනකට මරණ මොහොතේදී කොයි පැත්තට ඇදගෙන යයිද දන්නේ නැහැ. යහිතාන ඉන්නවා දැන් මට තියෙන එකම අරස්සාව තමයි මම මේ වඩල සමාධිය කියලා. ඒ සමාධිය පරීක්ෂා කරලා නැහැ, පරීක්ෂා වෙලා නැහැ. මිච්ඡා සමාධිය සම්මා සමාධිය කියලා. ඉතින් ඒක පරීක්ෂා කරන්න ඕනේ මරණ මොහොතේදී නෙවෙයි. ඊට ඉස්සෙල්ලා අපි පරීක්ෂා කරන්න. ඉතින් පරීක්ෂා කිරීමට අවශ්‍ය උපකරණ, පරීක්ෂා කිරීම අවශ්‍ය අඩුම කඩුම. පරීක්ෂා කිරීමේදී ක්‍රමවේද තමයි අපි මේ වැඩමුළුවේ ඒ දේශනාවලිය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අද මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා මේ පළවෙනි දේශනාව. අපි ඉදිරියට තියෙන කාලේදී අපි ළඟ තියෙන සමාධිය අපි යොද යොදා කප කපා පරීක්ෂා කර බැලීමක් කරනවා. ඒ සමාධිය කරන නිග්‍රහයක් වශයෙන් නෙවෙයි ඒ සමාධියෙන් මිච්ඡා සමාධිය අයින් කරලා සම්මා සමාධිය කුළු ගන්නවා ගැනීම සඳහා ඉතින් ඒක නිසා මේ දේශනයත් සියලු දෙනාට විමසුන්න ඕන වැඩිවීමට හේතු ආසනාව වේවා. ඉදිරියේදී අපි තවදුරටත් ඉදිරිය යන්නත් බලාපොරොත්තු වෙනවා. අපි මේ මතක් කිරීමෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිළු දිනාටම සම්මා සමාධිය පිණිස මේක මිච්ඡා සමාධිය දුරු කිරීම පිණිස මේක හේතු ආසනාව වේවා කියලා